අපේ අද ධර්ම සාකච්ඡා සඳහා වෙලාවයි. කෙසේ නමුත් විනාඩි මගේ ප්‍රමාණයක් වුණා විනාඩි 10ක් 15ක් විතර යම් යම් කටයුතු නිසා ඒක නිසා මම අනුගාමී ප්‍රකාශ කරනවා. කොහොම නමුත් කට්ටිය දන්නවා අපි බොහෝ දෙනා අපි මේ වෙලාවේ පාවිච්චි කරන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් සඳහා. ඉතින් ඒකට සූදානම්ක් වශයෙන් දැන් ලිඛිත ප්‍රශ්න තියෙනවා. ඉතින් අතරමැද 10ක පිරිසක් සම්බන්ධ වෙනවා. කාට හරි මේ යන අතර වාරයේදී වෙනස් ප්‍රශ්න සභාව වෙන ගන්න අවශ්‍ය නම් ඒක පිටම ආරාධනය කරනවා ලිඛිත ප්‍රශ්න වලට තමයි වැඩිම කැමති මොකද එතකොට මම කියනකොට වාර්තාගත වෙන්නේ ලේසි කොහොමද කාටද පස්සේ තියෙන අතර වාරයේදී ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ සාකච්ඡා කරන්න කියලා මම කියනවා එතකොට මේ ඊළඟ තියෙන ප්‍රශ්න ඉංග්‍රීසියෙන් තිබුණොත් මම ඉංග්‍රීසියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ තියෙන ප්‍රශ්න සිංහලෙන් නම් සිංහලෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනිම ප්‍රශ්නේ දෙකක් තියෙනවා ඉංග්‍රීසියෙන් මම කෙටි ප්‍රශ්නයක් ඒ දෙක මම ඉංග්‍රීසියෙන් සමාප්ත කරලා සිංහල ප්‍රශ්න වලට එනවා. Uh, there are two English questions raised, so I will answer them in English. Also, those questions in Sinhala, I will take in Sinhala. The first question, after this meditation retreat, and if we uh, encounter any problem or any clarification, how can we get at you, Venerable Sir? Uh, that is why email address is written there, dhammajiva at gmail.com. Uh, daily I can issue, unless otherwise I am traveling, I take one and a half to two hours to attend each and every email. Uh, mostly that is the recommendable method. Or otherwise, I have my telephone number, but you can understand when I am here, no one to answer. So, any other appointment, I recommend the uh, down office. Usually, here Mahatma is almost aware about my movement, so that is the way. And uh, we had, we are planning to have a Skype, but for the moment we don't have enough uh, signal strength. But even then, uh, it is more consuming time than the email, so therefore, uh, presently, the email address is the one uh, I can prescribe. Uh, second one, whenever, sir, if there is a is there a difference between the meditative states of the oceanic experience and the faint awareness of death? If there is a difference, how does the breath present itself in each case? Uh, these things are usually, of course, the different terminologies to explain the different experiences. Sometimes it's called oceanic experience and some people put it as whole body experience. Uh, for example, when our when mind is in the uh, rational level, it, any, exp any experience coming, it happens through either eye as seeing, or ear as hearing, or smelling, tasting, touching, and the thinking. But uh, if you are keep on contemplating on the one particular object like breath, or rising and falling, or walking, more and more you become familiarized with the object, and the uh, object is becoming subtler and subtler, our experience comes into the point whereby we experience something but we can attribute it to the eye or ear or nose or tongue or the body. It becomes a whole body experience. That uh, if you take uh, five fingers, so each finger you can demarcate and you can touch and say this is the finger. But if you hold it here, it's a common experience for the, all the five fingers, like it is, the experience come from the peripheral level, come to the cortex, or to the medulla of the brain, like, or the, you can say the mind, and then you are experiencing, that is called uh, whole body experience, and uh, some people wish to call it as oceanic. Oceanic means when a river is gone and dissolved into the ocean, it loses its identity and then onward it becomes oceanic. So one meaning is if you are to experience this, you experience a human mind rather than your private mind. It loses its identity and understand the mind. Though it is not completely refined, though it is not completely uh, gone to the middle, on the way you loses your individual likings and disliking and the personality traits Feel the mind. It's a very good uh, experience. And therefore, uh, terminologies are different. Sometimes called oceanic, sometimes people call uh, whole body experience. Uh, oceanic, very nice English term, sililare. Sililare. Sililare. සිලිලාරය කියලා කියන්නේ මොහොත රැළ ගන්නකොට අවුව වැටුණාට පස්සේ ඒක දිහා බලනකොට පේන uh, මේක ඒ භාවනා කරනකොට සීලාරයක් ඇහෙනවා ඔක්කොම සමනලයට අසු නැමුණා වගේ ඔක්කොම හරියනවා එමීට මැදට මැදට එකතු ඒකත් හොඳ මේ විශේෂයෙන්ම විපස්සනාදී uh, this osanic experience also uh, usually happening in insight meditation mm. and the second thing is faint awareness of death uh, the, this faint awareness of death is always associated with the hatred or fear or uncertainty or boredom or monotone. But the oceanic feeling is neutral but neutral, usually positive or slightly positive or neutral. But the uh, experience of death is how much it is neutralized come on the base of hate or uh, how do you call uh, those are no say. dominant uh, dormant tendency of hatred is there. You feel it, even though you experience it, you feel uh, the kind of natural reaction is happening. So day by day you, you try to familiarize it, but even that the negative feeling is there, but there, therefore it is very uh, dramatic. The experience of the faint death, uh, it's a very dramatic, very nice uh, experience. Uh, Generally you can say oceanic experience, if you go further, if you're brave enough to go, then you can go to the this uh, awareness of that kind of experience. So that is how you develop your immunity, that is how you develop your tolerance and understanding the life in a, in a greater sense. So these are the two questions uh, in English, then we will go for singing part. අපි ඊගාට යනවා සිංහලෙන් ලීලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව වැඩිමිට සුදුසු සක්මන් මාර්ගක තිබිය යුතු ගුණාංග මොනවාදයි පහදා දෙන මේ කවුරුන් ඉල්ලා සිටිමි. තවද සක්මන් වලදී කුඩා පැල ඇති කුඹි වැනි කුඩා සතුන් නැති විට කුමක් කළ යුතුද ගැන පහදා දෙනු මැනවි. මේක සඳහා සක්මන් භාවනා කියලා ලියුමක PDF එක තියෙනවා දැන් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය පිටු 100ක 40ක විතර හොතක් නිසන් වනේ තියෙන පොත් 50 ගණක් අපි නොමිලේ බෙදා ගැනීමට හදලා තියෙනවා. නොබෝ කාලේ අපි වශයෙන්ම මේ PDF කරලා දාන්න බලාපොරොත්තු වෙනවා. දැනට කරපු පොත් අතරේ සක්මන් භාවනා කියන එක තියෙනවා. ඒකේ ඇඩ්‍රස් එක මේ වෙබ්සයිට් එක නැත්නම් ඒ ඇඩ්‍රස් එක අපි මේකේ ලියලා තියන්නම්. කාටද අවශ්‍ය නම් ඒක ගන්න පුළුවන්. ඒකේ මේ ප්‍රශ්නේ අහලා සක්මන් මාළුවක තියෙන ප්‍රස්ත ප්‍රස්තුත ප්‍රශස්ත දිග පළල විස්තර කරලා තියෙනවා. ඒකක් හදනකොට සක්මන් මළුවේදී කූඹි නොයන විදිහට හදනවා නම් හෙට ගියාම බලන්න පුළුවන් වටේට දියාගලක් තියලා හදනවා. දියාගල හරහා නැගල යන්න වෙන නිසා දියාගල හරියට නඩත්තු කරනවා නම් කූඹි ප්‍රශ්නේ අඩුයි. නමුත් දැනට උඩ හදලා තියෙන සක්මන් වල එකකවත් දියාගල වැඩ කරන්නේ මොකද ඒක ලේසි වැඩක් නෙමෙයි අර අඩි 40ක් දිග පාරක වටේට දියාගල හදනවා කියන්නේ කොහෙන් හරි ක්‍රැක් එකක් ගියොත් පිපුරුවොත් එහෙම වතුර හිටින්නේ නැහැ. ඒක තමයි ඒකට කරන උපක්‍රමය. එහෙම නැත්නම් තනකොළ නම් ගියත් අනේ ප්‍රශ්නක් නැහැ. ඒක තනකොළ නම් ගලවලා දාන එකයි කරන්නේ. කූඹිය දිගටම හිටියොත් උඩින් යන එක තමයි කරන්නේ. නොඑන්න හදන එක තමයි අපි කරන්නේ අර මේ ගියාගලේ. හැබැයි ඒක හරියම නඩත්තු කරනවා. අනිකාර මඳුරු බෝ වෙන ප්‍රශ්න නිසා ගියාගලක් එච්චර දුර යන්නේ නැහැ. තියෙනවනේ කොට සබන් වතුර හරි ලුණු වතුර හරි දාන්න. එතකොට මේ සක්මණේ දිගපළල ඒ පොතෙන් ගන්න ඒ පොතටත් වැඩි ඒක ඊට පස්සේ ලියපු පොතත් මම හිතන ළඟදී මුද්‍රණය පිට වෙනවා දෙවෙනි මුද්‍රණේ ඒක මේ මම කියන ඇත්තට මේක ලංකාවේ ලියවිලාම නෑ සක්මන් භාවනා පිළිබඳ පොත්. ගා කඩු ලියවිලා තියෙනවා. ඉංග්‍රීසි පොතක් තියෙනවා. ඒක e-book එකක් විතර පබ්ලිෂ් වෙලා තිනවා in this life itself කියන පොත. මට අවශ්‍ය නම් හැම කෙනාටම කොපි කොපි දෙන්න පුළුවන්. ඉංග්‍රීසි අවශ්‍ය කෙනෙකුට කියනවා නම් අපි ළඟ පොත් තියෙනවා. ඒකේ තියෙනවා පස්වෙනි chapter එක සතිපට්ඨාන සූත්‍රයේ ගච්ඡන්තෝ වගච්ඡාමි පජානාති කියන එකට අවස්ථාවෙන් සම්පූර්ණ සක්මන් භාවනා පිළිබඳ විස්තර තියෙනවා. ඒකත් සෑහෙන විස්තරයක් තියෙනවා. ඉතින් මේ පොත් වලින් ගන්න පුළුවන් සක්මන හදාගන්න හැටි සක්මනක් කරන හැටි අපි හදා ගැනීමට විස්තර නම් තොරතුරු තියෙනවා PDF පොතේ. ස්වාමීන් වහන්සේ පොත් දෙකම දැන් PDF කරලා ඉවරයි. මම ගිය ගමන් මේ මල් ළඟ තියෙන email addresses ඔක්කොටම ඒකේ මේක ඒ නිසා උඩ දාලා තියෙන මනතුංග මහතගේ address එක කවුරුරි කැමති නම් ඒ ඒ live tour යන්න ඒ මේ විමසීමක් කරන්න අරුණ මනතුංග කියන නමට එතකොට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් board එකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඇඩ්‍රස් එක. එතකොට ඕන කෙනෙකුට PDF එක ඩවුන්ලෝඩ් කරලා ගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන කරගෙන යෑමේදී ඒ තුනිවි නැති වී ගොස් පය භාගයට පමණ පසු එකෝ සද්දයක් ඇසි චිවුණු දෝංකාර සද්දයක් ඇසි concentration level එක. භාවනා මට්ටම දියුණු බවට දැන් ඊට පය කාලකට පමණ පසු නැවත කිසියම් ගැස්සීමක් ඇති වී සමාධිය තවත් දියුණු වේ. නමුත් හිස් මුදුන කිසියම් පීඩනයකටපත් වේ. හිස් මුදුන. හිස් මුදුන පීඩනයකටපත් වේ. මේ ඔළුවේ දෙපැත්තෙන් තද කිරීමක් වැනි. ඒ තද බල වේදනාවක් නෙවෙයි. මේ අවස්ථාවේදී අනික් වේදනාත් ශබ්දද ඇසේ. මේ අවස්ථාව මට තේරෙන හැටියට නම් පළවෙනි ධ්‍යානයේ සිට හතරවෙනි ධ්‍යානට යෑමයි පැහැදිලි කරන්නේ. මේ වගේ ඇත්තටම මම අහලා තියෙනවා. නමුත් ඒ ධ්‍යානක ඉඳලා ධ්‍යානවල වෙනස්කම් නම් මේ එක හේතුවට කවදාකවත් හේතු කරන්න බෑ. ඒකේ විචාලි සාධක රාශියකින් තමයි ඔය ධ්‍යාන වෙනස්කම සිද්ධ වෙන්නේ. මේ විදිහට මේ තදවීමකින් හරි දෙකින් ධ්‍යානයක වග ධ්‍යානයක ස්වභාවය විස්තර කරන්න යන නරකයි. හැබැයි සමාධි මට්ටම් කියලා නම් කියන්නේ. එනොත් ඒ වගේම වැරද්දට අහු වෙන්නේ ප්‍රකාශ කරන්න පුළුවන්. මේ වගේ සමාධි විපස්සනාවෙත් තියෙනවා. විපස්සනා සමාධිය වලත් මේ වගේ සිද්ධ වෙනවා. ඉතින් මේක විපස්සනා පැත්තෙන් බැලුවොත් පෙන්වන්නේ ආනාපාන දිග හොඳට සංසිඳලා කීකරු වෙලා ඒකදී වගේ ඔය මේ নানা ප්‍රකාර ශබ්ද වගේ මූලික ශබ්ද වගේක් ඇහෙනවා. ඉතින් ගියාම ඇඟේ ගැස්සීම් වගේක් කරනවා. ඔක්කොම දැනගෙන දැකගෙන ඇතුළට ගියොත් එක්ක නහය මුල් කරගෙන නැත්නම් අනපන හැපෙන තැන මුල් කරගෙන නැත්නම් තමන්ගේ මුළු කයම මුල් කරගෙන ධාතු ලක්ෂණ මත වෙන පටන් ගන්නවා. ඉතින් ඒක ඔය ලොකු සාංශික පොතේ කියලා කියන්නේ ඒ ධාතුන් ඇවිල්ලා පඩවි ධාතුවේ තියෙන තද ගතිය පෙන්වන්නේ ඔළුව තද කරලා අත තද කරලා බෙල්ල තද කරලා වගේ කි තද ගතිය පේන. ඒකට යෝගාවචරය තාම පරමාර්ථ ධර්ම දන්නේ නැති නිසා ඒ භාෂාව දන්නේ නැති නිසා ඔළුව තද වුණා කියන වෙනුව කියලා කියන්නේ නමුත් මේ තද භාවය, තද ස්වභාවය, තද ගතිය දැකගත්තොත් ඔළුව කියන එක දාන්න නැතුව මේකට. ශරීරාංගයක් සම්බන්ධ කරන මේ තද බවයි මේ පෙන්වන්නේ. තද ගතියයි මේ පෙන්වන්නේ. තද ස්වභාවයයි පෙන්වන්නේ කියලා බැලුවොත් තමන්ට තද ගතියෙන් පොඩ්ඩක් ඈත් වෙලා ධර්මතාවයක් විදිහට බලන්න. ඒක නිසා කමඨාන් සුද්ධ කරනට කියලා දෙනවා. මේ ඇඟට සම්බන්ධ කරලා කිව්වට දැනුණට ඇඟට තියෙන අතපය කටබඩ කියනව නැතුව තද ගතිය, මෙලෙක් ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය වගේ දැක්කොත් ඒක අපි භාවනාවට දෙන තල්ලුවක්. ඉතින් ඒක මේ ඇඟ සම්බන්ධ කරන විවිධාකාරයෙන් තමයි ලස්සනට අපේ මේ අර මතක නැහැ මම හිතන්නේ සත්‍ය විසුද්ධි පොතේ වෙන්න ඕනේ ලියවිලා තියෙන ලොකු සම්මිනාන්ති කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. එක එක ධාතුන් ඇවිල්ලා මම මේ පටවි ධාතුව ආවයි කියලා ඩෙන්ටි කාඩ් එක පෙන්නලා කතා කරන්න යන්නේ. ඒ ආපුවාම කරන්නේ තද කරලා බෙන්න. මොකක් හරි කොටසක් තද කරලා පෙන්න. මෙලෙක් කරලා පෙන්න, උණු කරලා පෙන්න, රත් කරලා පෙන්න, හොල්ලලා පෙන්න, කම්පණය කරලා පෙන්න. ඉතින් ශරීරයට ගොඩාක් ආස ඇත්තෝ වෙනසකට කැමති නැති යත්තන්න මේක හරි බයක්. හරි චෝදනාවක්, හරි තිගැස්මක්. නමුත් ධාතු ගුණයි මේ තියෙන්නේ කියලා දැක්කොත් ලොකු සතුටට කාරණා. මගේ ශරීරය තුලින් මේ ධාතු ක්‍රියාත්මක වෙන හැටි පේනවා. ඉතින් ඒකට ඒක අපි සමාධියට නෙමෙයි මේක හේතු කරන්නේ අපි දැනගන්න හොඳ සතියක් තියෙනවා. හොඳ ප්‍රඥාවක්. එක එක එක ධාතු ගුණ පෙන්නවා. මෙව හැම වෙලාවෙම තියෙනවා. නමුත් අපි දකින්නත් මොකද අපි අනුන්ගේ රූප බල බල ඉන්නේ. අනුන්ගේ සද්දාහයි ඉන්නේ. අනුන්ගේ ගඳ බල බල මේ ඇතුළට ගියොත් මේක හරියට බලවේග පේශ කර්මාන්ත ආයතනයක් වගේ දිග්ගතම වැඩ. මේක ඇතුළේ නිකන් ඩයිනමෝ එකක් වැඩ කරනවා වගේ වැඩ. මේක අපි දකින්න කැමති නැහැ. අපි හැම වෙලාවෙම වෙන කාගේ හරි පට්ටන්තරයක් අහගෙන ඉඳ තියෙනවනේ වෙන කාගේ හරි දිගක් පල්ලක් බල බල ඉන්න තියෙනවනේ ඒකට හරි කැමති. ඒ නිසා මේකට කියනවා ඉන්සයිට් කියලා විපස්සනාවට කියනවා ඉන්සයිට් කියන්නේ ඇතුළ බැලීම. එහෙම නැත්නම් අපි කරන්නේ පිට බලන එක. පිට බල බල ඔළුව අපි කියනවා නන්නත්තර වෙලා ඉන්නකොට මේක පේන්නේ නැහැ. පේන්නේ නැත්නම් මොකද බලන්නේ තියෙන්නේ. දෙක මේක බලනකොට අනිවාර්යයෙන්ම සැකක් බයක් චකිතයක් පහළ වෙනවා. ඒකේ අමතර ක්‍රමයකට ඉట్లా තියෙනවා. ඒක නිසා යෝගාවචරය දැනගෙන භාවනාත් හරියට කරලා ලෑස්ති වෙලා ගියොත් මේකේනොත් සතුටක් පහළ වෙනවා දැන් නම් භාවනා හරි කියලා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රාශ්‍රය අවශ්‍යයි. බණ අහලා තියෙන්න ඕනේ. ලෑස්ති වෙලා යන්න ඕනේ. නිතිපත භාවනා කළා මේක බය අරගන්න ඕනේ. එතකොට තමයි මේක හරහා යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා සමතයටම සමාධියටම සම්බන්ධ කරන්න අමාරු මේක. ඇත්තටම ප්‍රත්‍යාවට සම්බන්ධව සලකා බලන එක වඩා නොවන කියලා මට හිතෙනවා. ස්වාමීන් වහන්සේ ශ්‍රෝඩින්ජර් ප්‍රකාශ කරන ලද ශක්තිතල සහ ශක්තියින් පියවි ඇසට නොපෙනී පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන බවක් ලෙසක් මට වැටහුණි. ඔබ වහන්සේගේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවේදී මේ පැහැදිලි වූ ආකාරයේ මාහට වැටුණ නැති වැරදිද? ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් සීමාව තුළ අසුනෝන පරාසයේ සිතට අසු වෙනවාද කරුණාකර පැහැදිලි කර දෙමින් ඉල්ලමි. මේකදී ඇත්තටම මේ අපි දන්නේ මේ ඉන්ද්‍රිය ගෝචර මනසක් කියනවනේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් වැඩ කරන එහෙම නැත්නම් මේ රෂනල් මයින්ඩ් කියන එකට මේක අහු වෙන්නේ නැහැ. මේක වැඩ කරන්නේ ඊට වැඩිය පල්ලෙහාට ගිය අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥාණයට තමයි. මේ ලෝකයේත් එක්ක ගැටෙන තාක්කල් ලෝකයේ දේවල් බලන තාක්කල් කවදාකවත් අපිට ධර්මයට හිත යෙදෙන්නේ නැහැ. මොකද හිත නන්නත්තා. හිත බාහිරවර්ති. හිත ඇතුළට ගියාට පස්සේ ඒකේ තියෙන සියලු ශක්තියින් එක තැන. මේ මානව හිතට එනවා. ඊට පස්සේ තමයි ඔය අභිඥාව වලටයි එහෙම නැත්නම් මේ වෙන මේ තර්ක මනස කියන්නේ කලබලකාරී අතතිගත මනසට තේරෙන්නේ නැති කොටස් ක්‍රියාත්මක වෙන්නේ එතකොට තමයි. ඉතින් ඒ මනසට අහුවෙන්නේ දැන් ලෝකේ නැහැ. ඒක තමයි සම්පූර්ණ බුදුරජාණන්තුගේ ඤෙය මණ්ඩලය කියලා අපි හඳුන්වන්නේ. ඒකට මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඥානයක් තියෙනවා. එන්නේ නැති වෙන්න හේතුව අපි මේක මේ ඊට වැඩිය මේ කෑ යුතු බී යුතු දේවල් වලට ව්‍යවෘත කරලා නාස්ති කරගෙන තියෙනවා. නිසා මානවෙන් අපි අර ඉස්සලගේ ඕෂනික් ෆීලිං එක එහෙම නැත්නම් හෝල් බොඩි එක්ස්පීරියන්ස් එහෙම නැත්නම් eh, ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති මද විඥාණයට ගියාට පස්සේ ඉතින් අපි ඉන්නේ eh, මේ කලබල වෙච්ච නැති මනසකට. ඒකාග්‍ර වෙච්ච මනසකයි. ඒකට අහුවෙන ඕනම දෙයක්. නමුත් මේ කියන දේ මේකද කියලා හරියට අඳුනගන්න ඊට කලින් ඒ සුතුමේ ඥානෙ සියල් කියන්නේ. විසුතු විඥාන තිබුණොත් ආ මේක වෙන්න ඇති මේ මනුස්සයා මේ කියන්නේ කියන එක කරනවා. ඉතින් ඒ සම්බන්ධය හැම කෙනාටම වෙන්නේ නැහැ. හැම දැනුමක්ම මනසෙන් පහළ වෙන්නේ. ඉතින් ඒකදී කියන්නේ ශක්ති සහ ඒ කියන්නේ matter and energy කියන එක ද්‍රව්‍ය සහ ශක්ති කියන දෙක අතර ඉස්සර හේතුවේ ද්‍රව්‍ය මනින්න පුළුවන් ගුරුත්වාකර්ෂයට අහු වෙන හැඩයක් සහ ආකාරයක් තියෙනවා. ශක්ති කියන එක මනින්න බෑ. ලෝකේ හැමතැනම තියෙන ශක්ති සංස්තිතිය ඒක ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ හැඩයක් සහ ආකාරයක් නැහැ. ඉතින් ඒ නිසා ශක්ති භෞතික විද්‍යාව ගත්තේ thermal physics කියලා. ද්‍රව්‍ය ඝන ද්‍රව වායු වශයෙන් වෙන් කරලා ඒවට විශිෂ්ට ගුරුත්ව, ඝනත්ව, බර ගොඩක් දේවල් දාලා තිබුණා. ඉතින් මේ මෑතකදී වෙච්ච මෑතකදීත් නෑ ඉතින් අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා මේ ද්‍රව්‍යයක් ශක්තියක් බාටපත් කරන ශක්තියක් ඝනයක් බාට ද්‍රව්‍යයක් බාටපත් කරන්න පුළුවන් E mc2 කියන ඒ ඉක්වේෂන් එක අයින්ස්ටයින් හොයාගත්තට පස්සේ දෙයක් දෙයක් නොවන දෙයක් බාටපත් වෙනවා. ශක්තියක් බාටපත් වෙන ශක්තියක් දෙයක් බාටපත් වෙනවා. මේක අර මේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් වල තියෙන ස්ටාර් ට්‍රැක් වගේ වයිදී එනර්ජයිස් කරනවා කියලා මනුස්සය හිතන්නේ නැතිල වෙන තැනක පහළ මේ ඉන්න කෙනා එනර්ජයිස් කරලා පස්සේ ආ ඩොට්ස් බවට පත් වෙලා ඒ ඩොට්ස් එක ගිහලා වෙන තැනක පහළ ඉතින් ඉස්සර හිතේනවා මැජික් කියලා කරා දැන්වත් මැජික් තමයි නමුත් දැන් මේක විද්‍යාවෙන් ටිකක් බාහිර අරගන්න පටන් ගන්නවා. බාහිර ගත්තේ ඒ කියන අවුරුදු 400ක් විද්‍යාව විසින් මේක හංගගෙන හිටියයි කියලා හොයාගත්තට පස්සෙත් එලි කරන්න. මොකද එතකොට එදා තිබුණ සමීකරණ වලට විශ්ල කරගන්න බෑ. නමුත් දැන් හෙලි නොකර බැරි තත්ත්වෙට යනකම්ම ඉස්සරහට ගිය නිසා දැන් මේක හොයාගෙන තියෙනවා. එලි කරලා තියෙනවා. ඒක නිසා දැන් තියෙන ප්‍රසිද්ධ ප්‍රකාශනයක් යම් කිසි කෙනෙක් කියනවා නම් මම ක්වොන්ටම් ෆිසික්ස් දන්නවා කියලා පැහැදිලිව මේ මනුස්සයා දන්නේ නැහැ. ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ කාදාකත් ප්‍රමාණ කරන්න බෑ. යම් කිසි කෙනෙක් දන්නවා කැවටික් තියරික දන්නවා කියලා ඒ කියන්නේ මසර තේරෙන්නේම නැහැ මොකක්ද කියලා. දන්නවා මොකද්ද තියෙනවා හැබැයි මේක ප්‍රමාණ කරන්න බෑ. ඒ හොයාගත්ත මනුස්සයත් කියනලු මම උගේ කාල කන්නේ මේක හොයාගත්තේ නැත්තම් හොඳයි. ඒ මොකද මේ අලුත් හොයා ගැනීම මම නැති කරනවා. මාන්නේ නැති කරනවා. තණ්හාව නැති කරන පැත්ත. ඒක උනාට පස්සේ ඒගොල්ලන්ට අර භෞතික විද්‍යාව හෝ විද්‍යාවෙන් ගිහලා හම්බ කරගෙන කාලා ඉන්න සුඛෝපභෝගීත්වයට මොකද්ද හානියක් කරනවා මේ සොයාගෙන. සමාජ පදනමට දෙදෙනුවක් ඇති කරනවා. මම හයිනේ කඩනවා. ඉතින් දැන් මේ දලලමතුමා අපේ මේ විපස්සනා දැනුම ගෙනිලා ඒ විද්‍යාඥයන් කියලා තමයි ඕගොල්ලන්ට මේ ඇති වෙන වෙනස අතරමැදියට බුද්ධ ආගම දාන්න බුද්ධ ආගම හොඳ ලස්සනට මේකට උත්තර දෙනවා. නිසා දැන් කියනවා Man and Life කියලා ඕගනයිසේෂන් එකක්. ඒකේ හැම අවුරුද්දකටම සැරයක් කොන්ෆරන්ස් එකක් තියෙනවා. හොඳම බෞද්ධ ආචාර්යවරුත් විශේෂයෙන්ම ටිබෙට් හොඳම විද්‍යාඥයොත් එකතු වෙලා විද්‍යාවේ නවතම නිෂ්පාදන සහ බුදුජානකගේ පැරණිම නිෂ්පාදන. අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ලස්සනට දැන් සම්බන්ධ ඒ සම්බන්ධතාවයේ ඉන්න කාලයක ඉපදුනේ මොකක් හරි පෙරපිනකට කියලා මම. දැන් අපිට මේ සම්පූර්ණ গুপ্তයි කියලා පැත්තකට දාන්න දෙයක්වත් නැහැ. කරන්න පුළුවන් හැබැයි මම කියනවා ඒකට විවෘත වෙන්න නම් විපස්සනාව දැනගෙන තියෙන්න සතිය තියෙනවා. නැත්නම් නිකන් බුද්ධාගම කිව්වට හරියන්නේ හොඳට භාවනා කරන කෙනෙකුට ඒ නවතම විද්‍යානුකූල නිෂ්පාදන වල නැත්නම් ඒ සමීකරණ සහ මේ මතවලට හොඳටම කිට්ටු බුද්ධ වචනේ අලදයි. මං කියව පොතක් Physics of the Soul කියලා ගෝස්වාමිගේ පොතක්. ඒක එක චැප්ටර් එකක් මට හිතෙනවා පැහැදිලිවම අරගෙන ශූන්‍යතාවට සංයුක්ත දේශනාවල ඒකට අදාළ කොටේෂන් එක පෙන්නවනම් එයා ලස්සන පෙන්නගෙන යනවා විද්‍යාවෙන් මෙතෙන්ට ඇවිල්ලා මෙතනයි යද තියෙන්නේ. ඒක අපේ බුදුරජාණන්සේ කියපු හරියට වචනයක් කියනවා. සමීකරණයක් තියෙනවා අපි ගැඹුරුයි තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාපුවා. ලස්සන පිට කරනවා. මට හිතුණා ඔකට අත්‍තරම ඉන්න මේ දෙය කියුණා හොඳ මනුස්සයෙක් අටකුරුන් දෙකිය. නමුත් ඒ වෙලාවට කටුකුරුන් සාංශ බැන බැන කියන මේ නරකන දේවල් අපට ඕනේ නැහැ. අපි එකකින් අපිට කරන්න පුළුවන් නමුත් මෑතකදීම අප මට දීලා තියෙනවා. දීලා දැන් ටික ටික දේශනාවලට ඒ ශාංශ එකතු කරනවා. මම හිතනවා ඒ ශාංශ ඉන්නවා කියලා වඩා හොඳ තැනක හරියට ඉංග්‍රීසි ලිවිච්ච කොටස් වලට කෙලින්ම මේ සම්පූර්ණ වෙනස් පැත්තකින් ඇවිල්ලා බුදුජානනාංශය දෙන උද්දෘත පෙන්වන්න පුළුවන්. ඒ වගේ අමෝධ විදියට දැන් මේ මේ විද්‍යා බුද්ධාගමේ තාම ගැඹුරු කොටස් ඇමරිකා පැත්තේ විද්‍යාඥයන්ගේ පැත්තේ හෙලි කරන්න පටන් ගන්න තියෙනවා මේ දෙක එකතු වෙනවා බලන්න තාම පොඩි තාම තියෙන සෑහෙන මේ දෙක පිරිද්දිලා නැහැ සමාන කරගෙන යනවා ඒ නිසා අද ඉන්න තරුණ කොටස් දෙවට විද්‍යාවෙන් ඉහළට ගිය තරුණ කොටස් බැරි වෙලා හරි සතිය කියන වචනේ අහලා තිබුණා නම් පොඩ්ඩක් හරි විපස්සනා කරලා තිබුණා නම් ඒ මනසෙන් බටහිර ලෝකේ තියෙනවා දේවත්වයට වගේ සැලකීම. මොකද ඒගොල්ලෝ දන්නවා ඇතුළෙන්ම ලේවල තියෙනවා මේ විපස්සනා දැනුම. විද්‍යාවෙන් තටමනවා ඒක තාම ගැට ගන්න. අපි කෙනෙක් ගිහිල්ලා ඒක බැලුවනම් ඒ මොනක්වත් නැනිකන් නැති වෙච්ච දෙයක් නැවත හම්බුන විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අද ඉන්න මේ තරුණ කොටස් වලට දරුවන්ට කීයක් හරි වේදන් කළා ඕගොල්ලෝ හදන්නේ PhD එකක් කරන්නේ. නැත්නම් මේ ඩිප්ලෝමා එකක් කරන්නේ. සත්ත පහක වැඩක් නෑ පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් පැත්ත කරලා හුස්ම දිහා බලන්න ගන්න. පොඩ්ඩක් පැත්ත කළා සක්මන් කරනකොට එන අත්දැකීම බලන්න පුරුදු කරන්න. උන් යනවා ලෝකේ හිතා ගන්න බැරි තැනකට. ඒක නිසා ඒක කියන්නේ මොකද මේ ළමින්ද වෙලාවක් නැහැ. දෙමෝපියන්ටත් වෙලාවක් නැහැ. ඒකට මැරෙන්න වෙලාව තියෙනවා. මේ මේ වැඩකට කරන්න ගියාම වෙලා. ඒක නිසා කරන්න පුළුවන් නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි වැඩි හිටියොත් පුළු පුළුවන් තරම් භාවනා කරලා ඇතන પરම්පරාවට දෛනික වැඩක් කරන්න. සාමාන්‍ය භාවනා කරන තැනට යන්න ගියොත් ඒ ඇත්තට හම්බ වෙන පුදුමාකාර සැපක් අර උසස්ම මට්ටමේ තියෙන විද්‍යාවට අර්ථකථනය දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක මේ පසුගිය දශකයේ හෝ දෙක තුල ලිවිච්ච පොත්වල විශේෂම තියෙන තාම හැබැයි ඒගොල්ල කෙලිම බුදුරජාණන් වහන්සේව උද්දෘත කරන්නේ තාම යන්නේ Hindu ආගමේ වෞද්දෘත කරනවා බුද්ධ ආගමෙන් ගත්තොත් ගන්න මහායාන කොටස් ටික තමයි. තේරවාදී කොටස තාම නැහැ. ඒ කියන්නේ මෙහෙම හැදි හැදි හැදි හැදි යයි කියලා මට හිතෙනවා ඉස්සරහට යනකොට ඒගොල්ලෝ නියම නිදාණයට අත තියයි කියලා හිතෙනවා. මේ එතකොට අපේ පැත්තත් ඒක අත්දකලා තිබුණොත් ක්‍රියාත්මක කරලා තිබුණොත් හොඳ මේ හමුවීමක් හම්බ වෙයි. ඒ නිසා මේක භාවනා කරන හිතට මේ හවු වෙන අහු වෙනවද කියලා අහන්න දෙයක් නැහැ හිතට අහුවෙච්ච දේවල් තමයි ලෝකෙ තියෙන ඔක්කොම විශ්යන් ඔක්කොම දැනුම් ඔක්කොම යන්ත්‍ර සූත්‍ර මොළයට තමයි යවෙන්නේ ඉස්සලා. ගරු ස්වාමීන් වහන්සේ භාවනාදී නිරීක්ෂණ වෙනදී බොහෝ දුරට පසු අමතිය අමතක වී යන නිසා ඒවා සීයේ සටන් කිරීම උත්සාහ වීමට සිටි වියත මේ භාවනා අරමුණේ පිළිතර යාමක්සේ දැනේ. මෙසේ සීයේ සටන් කිරීම අවශ්‍යද? කරුණාවෙන් පහදා දෙන්න මැනවි. මේක ඇත්තටම මේ අලි භාගයට තැන් වෙනකොට වෙන වැඩක්. සම්පූර්ණ ධර්මනාදස්ස මේ ප්‍රශ්නේ ඉන්නේ. භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම උද්‍යප්පේ ඥානයේ තරුණ මට්ටමට එනකොට Taman අහපුවා එහෙම නැත්නම් හිතුවා මුතුම්ම ලස්සන විදියට තේරෙන පටන් ගන්නවා. අන්තර් සම්බන්ධතාවය තේරෙන. හැබැයි මුළු චිත්‍රෙම පේන සමහර මේ පුරුක් අහු අහු වෙනකොටම හිතනවා මේක නම් මට බුදුන් කියලා දුන්නා වගේ කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඒ තරම්ම මේ උද්දීපනයක් ඇති වෙනවා. බුදුරජාණන්සේ කියනවා හිත් දෙකක් තියෙනවා මහන්නේ ඒ හිත් දෙක නම් එලි නොකරම බෑ කියලා එකක් තමයි ගමනක් යන්න හිතුනොත් ඒ ගමන යන්න වෙනවා. ගමික හිත දෙක තමයි මේ වගේ ඥානයක් පහළ වුණොත් ඒක එලි කරනකම් ඉස්පාසු නැතිව. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී භාවනා නැතර කරලා ලියුල් යන්න හිත. අම්මට කියන්න හිත. යාළුවෙකුට මතක් කරන්න හිතෙනවා. අපි මොනවද මේ කර කර හිටියේ මෙන්න බඩු. අන්තිම ගානේ කියන මනුස්සයා එතනම ඇනගෙන ඉවරයි. ඇයි මොකද භාවනාව කැඩිලා සතිය කැඩිලා මේ දැකපු දේ කමෙන්ටරිස් දෙනවා එහෙම නැත්නම් අර්ථකථන දෙන්න පටන් හැබැයි ඒක හැමෝටම වෙන දෙයක්. මොකද ඒ තරම්ම හිත අලුත් කරනවා ඒ වගේ මේ මොහොතේ ඉන්නම බෑ. ඒ ඒක තියාගෙන වහගෙන ඉන්න බෑ. එතකොට මේ ප්‍රශ්න නැගේ. නමුත් හිතත් භාවනා කරනකොට ඒකම ඊට වඩා තව පුරුකක් එක පෙන්න. ඊට පස්සේ බලනකොට ඒකම තව පුරුකක් වෙන්න අන්තිම ත්‍රිමාන රූපෙම පෙන්නනවා. ඉස්සල පෙන්වන්නේ රේකී ක්‍රමයට එක එක පුරුක් අතර සම්බන්ධතා පෙන්වනවා. අන්තිමට මුළු ටැපස්ටරි එකම පෙන්වනවා. එතකොට බලනකොට මේක බුද්ධ වචනේ කියනකොට අපි ලියන්න දෙයක් නෑ ඒක ලියවිලා තියෙන්නේ. කියවිච්ච දෙයක්. මේ කැලල කැලල අපි අවබෝධ කරනවා. ඒ අවබෝධ වෙන වෙලාවේදී ඇඬුවයි කියවට කනගාට වෙනවා. ඒන සතුටට ගොජ දාන්න පටන් ගත්තට පස්සේ ගාලා යන්න පටන් ගන්න හුස්ම ගන්නවා. ඒක දැනුම අනිත් එක සතුටයි. ඒ වගේම සමහර වෙලාවල් වලට මේ සතුට වෙනවා සමහර කන ගාටුට දැන කඳුළු වෙන්න පටන් අර ගන්නවා. මුළු ඇඟ සහලවනවා, කිලිපොලනවා. ඒක නිකන් මේ යකෙක් ගැහුවා. ඇඟ නිකන් ගහන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික තේරෙනවා. ඉතින් මේක මූලික වෙනකොට අර ප්‍රීතියේ තියෙන මේ කණික පීටි, කුද්ධිකා පීටි වගේ කියන ප්‍රීති අංග වශයෙන් උත් පේනවා. ඊට පස්සේ විපස්සනා උපක්ලේශ මට්ටමට ගියාට පස්සේ ඒක නිකන් අන්තර්ගත වෙනවා නිකන් අභ්‍යන්තරගත වෙන්න පටන් ගන්නවා මේක තමන්ගෙන් අයින් වෙන්නේ නැති දැනුමක් බවට පත් වෙනවා. ඒක වෙන්නේ ඇත්තටම මේ රූප වේදනා සංඥා මට්ටමට ගිහිල්ලා තව කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට පාවිච්චි කළ යුතු වචනේ එයා පාවිච්චි කරන වචනේ මොකද අදහස් වෙන්නේ කියලා ඒ සංකේත පිළිබඳ දැනුමක් භාවනාවේදී එනවා ඒක ආවට පස්සේ මේ කොහොමද ඒක වෙන්නේ කිතා ගන්න ඒ දැනුම ආවට පස්සේ ඒ sannivedana වෙන්න පටන් ගන්න කොහොම වෙනවද දන්නේ. අපි ඔය ඊට ඉස්සෙල්ලා කොච්චර මේ ක්‍රමිකව ඉගෙනගෙන හරි මේ කරන්නත් අවුරුද්දට කපකට પરම්පරාවට කරන්න බැරි වැඩ භාවනා කරගෙන යනකොට වෙනවා. හැබැයි ඔක්කොටම වෙන ගතියක් පේන්නේ නැහැ. මොකද කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සර්වචනාගේ පළවෙනි ධර්ම දේශනාවේදීම සෝවාන් වුණාට උන්වහන්සේ කිසිම කෙනෙකුට බණ කියන්නේ නැහැ. බක්කුල ස්වාමීන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා. එකම එක්කිනුට විතරක් බණ ටිකක් කියනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පටන් ගත්ත දවසේ ඉවර වෙනකම්ම දිගටම කෙරුවේ කාටද කියලා. පුදුමාකාර දැනුමක් තුනේකේ තියෙන පොඩි භෞතික ભેදයක්. නමුත් කොහොම හරි රූප මට්ටම වේදනා මට්ටම ගෙවිලා සංඥා මට්ටමට යනකම් පිළිසිදුව භාවනා ගෙනිච්චොත් මේ ලෝකේ තියෙන හොඳම දැන් අද අද යුගයට කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි ඒජ් කියලානේ. මේක IT IT බල්ලා කියන. ඕන කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා මොකද්ද කියන්න ඕන කොහොමද කියන්න ඕන කියන එක මම කියන්නේ ඔක්කොටම වෙනවා කියලා. ඒ වගේ තව කෙනෙක් දඟලනකොට මේ කියන්න හදන මේකයි කියන එකත් අහු වෙන පටන් ගන්නවා. ඒක එන්නේ නැහැ රූප කායන පස්සනා ලෙවල් එකේදී. එන්නේ නැහැ වේදනාන පස්සනා ලෙවල් එකේදී. ඒ දෙකම බඳලා සංඥා පිළිබඳව අවබෝධය එනකොට තමයි තේරෙන්නේ මේ කොච්චර වැදගත්ද කියලා. එතකොට ඇත්තටම භාෂාවක් හෝ මොනම දෙයක්වත් ඕනේ නැහැ මනසෙන් මනසට සම්බන්ධතාවයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඉගෙනගත්ත භාෂාව හොඳට හසුරවන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි භාෂාවක් ඉගෙනීමට හරියට උදව් කරනවා. ඒ කියන්නේ කාට දෙවෙනි භාෂාව ටිකක් අමාරු පළවෙනි භාෂාවට වැඩියි. නමුත් මේ සංඥා පිළිබඳ ආවෝදි ගන්න එක්කනට හරි ලේසි. මනසක් හිතින් අතකාලා බලන්න. ඉතින් ඒ මට්ටමට එතකොට මේ පුංචි පුංචි දැනුම් කොටස් එකතු කරන හිතියට ඒකේ මුළු චිත්‍රෙම පේන නිසා ප්‍රධාන හානියක් වෙන්නේ. නමුත් ගොඩනෙක් කරන්නේ ඒ වෙලාවට පොඩි සටහන් දාලා තියාගෙන. ඒ අන්තර් සම්බන්ධතා පේන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ මගේ බණ පොත කියලා. ඒ කියන සටහන් වල මගේ බණ පොත කියලා ඒ බුදුජනසී දේශනා කරලා තියෙන තමයි. නමුත් හරියට එකක් highlight වෙච්ච දවසේ note එකක් දාගන්නවා. මේකේ ඉඳලා මේකට සම්බන්ධයෙන් මෙන්න මෙහෙමයි. අපස් සම්බන්ධතාවය මෙහෙමයි කියලා තොරතුරු එකතු ඒ බුදුදත්ත හමුදුරෝ භාවනා කරන කෙනෙක් නෙමෙයි. අන්තිමට මගේ බණ පොත කියන එක අච්චු ගාලා විගුණන්න තියෙනවා. අපේ ඥානරාම සාන්ති කියලා තිබුණා මම මැනනකොට කාටද මගේ බණ පොතේ බාහිර කියලා යන්නේ කියලා මම මේ කල්පනා කරේ. මොකද කාටවත් එක්ක ෆිට වෙන්නේ තමන් ඉගෙනගත්ත ක්‍රමේ සහ තමන් කරපු දේ තමන්ගේ ගෝලයට ෆිට වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මෙතෙක් එකතු කරපු වටිනාම දේ ඒක. අර පොඩි ළමයි කැලිති සෙල්ලම් පට්ටියක් එකතු කරගෙන ඉන්නේ. නටපට බොක්ස් කියලා. නංගිට පණිවිඩ දෙනවා. එනකොට ඌට වැඩ නැහැ. ඌගේ වෙනම ලටපට බොක්ස් එකක් තියෙනවා. වැඩි වුණා ලොකු නටපටේ වැඩි වුණා නටපටේ වැඩකුත් නැහැ. එහෙනම් ඒක තමයි සූනියක. ඒක තමයි මේ රැක් වෙන දේ. ඒ වගේ භාවනා කරන හැම කෙනෙක්ම ලටපට බොක්ස් එකක් හදාගන්න. ඒ නිසා මම පුරුදු ඉඳලා එනකොට මම බැනුම් ඇහුවා ඇත්තටම. එයාපෝට් එකෙමුත් බැලනවා. බෑග් හතක් ගෙනා. දැන් ඔක්කොම තිබුණේ කටු ගාව කොට කොට. මට තාමත් ඒක චී කරන්න හිතෙන්නේ. මේ පන්දේශාංශික බණ කියනකොට කවදාක එකම වචනයක්වත් මම විසිකෙන්නේ. ඔක්කොම ලියුවා. ඉස්සරහම වාඩි වෙනවා. එකට බණ කියන්නේ හරිය නිදිමත වෙලා. ඔක්කොම ලියන. ඒ තාම මිටියේ තියෙන මම මොනවා හරි විවේක කම්පෙච්ච ගම ඒ ගිහිල්ලා ඒ පිටු පිටු පෙරල පෙරල බලනවා. එතකොට පණිතරම් ඉඳගෙන හිටියට මට හොඳට මතක් ඒ තරම් මේ මේ ඒ දැනුම පහළ වෙන වෙලාව ජීවිතේ නිකන් මතක වෙයි අමතක වෙන්නේ නැති තත්ත්වයක්. ඇයි මේ ලියන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. මේ ලිව්වේ නැතත් ඒක පස්සේ ඔක්කොම ගොනු වෙනවා. මම නැවතට ලිව්වොත් එතෙන් ආපු ආධුනිකයෙකුට කියලා දෙන්න හරි ජූසි හරි සැපි හරි නිකන් ඕජාව තියෙනවා ඒ තමන් අවබෝධ කරපු හැටි. ඒක නිසා ඒක මේ මම හිතන්නේ අටුවාව කියන්නේ ඕකට තමයි. අටුවාචාර්ය නන්දලා කෙරුවේ ඒව සටහන් කරලා තිබ්බා සමත වශයෙන්. කරු ස්වාමීන් වහන්සේ නාම රූපයන් පළමුවෙන් හිත ඉන්පසු ක්‍රියාවයන මෙන් කිව හැකිය. ඉන සාර්ථක පොතේ එක් කකුලකින් පැය 24ක් පමණ සිටගෙන සිටියාගෙන වර්තා වේ. මෙසේ පළමුවෙන් හිත වේ. නමුත් ගිනස් වාර්තා පොතේ පැය 27ක් හුස්ම අල්ලාගෙන සිට බව වාර්තා වී නැත. එසේ හේයින් හුස්ම ගැනීම පමණක් නාම රූප නොව රූප නාමයයි කියන්නේ. අතර මේකේ මේ මේ ප්‍රශ්න නගන්න වටිනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියලා තමයි මේකට අපි කියන්නේ. අවබෝධ කරගන්න වෙන්නේ රූපයෙන් පටන් ගන්න නාමයට තමයි යන්නේ. රූප නාම පරිච්ඡේදය තමයි සිද්ධ වෙන්නේ. මොකද අපි සක්මන් කරනකොට කියන්නේ වම දකුණු වශයෙන් රූපේ බලන්නේ. ඊට පස්සේ එක වම කියන එක ඔසෝන තබන කියලා එක පියවර දෙකට කරන්නේ. ඊට පස්සේ ඔසෝන යවනා තුන තබනවා කියලා තුනට කරන්නේ. ඊට පස්සේ තමයි ඔසවන්න හිතෙනවා ඔසෝනවා කියන නාමය අඳුල්ලා දෙන්නේ. යවන්න හිතෙනවා යවනවා. තබන්න හිතෙනවා තබන්න. නැත්නම් එසවීමේ චේතනාව සහ එසවීමේ ක්‍රියාව. යැවීමේ චේතනාව සහ යැවීමේ ක්‍රියාව. තැබීමේ චේතනාව සහ තැබීමේ ක්‍රියාව කියන්නේ හිත චේතනාව අල්ලන්න පුළුවන් වෙන්නේ රූප පිළිබඳ හොඳටම දක්ෂ වුණාට පස්සේ. ඒ අවබෝධ කරන්නේ රූප නාම ක්‍රමයට. රූපේ පටන් අරගෙන තමයි අපි යන්නේ නාමයට. ඒ නිසා කායන පස්සෙන් පස්සේ තමයි වේදනාවට පස්සට යන්නේ. නමුත් මූල ධර්ම කියන්නේ නාම රූප. ඇත්තනම් මේ දෙක එකට පහළ මට කොටු දෙකක් වගේ නාමයේ නැතු රූපෙට ඉන්න බෑ රූපෙ නැතු නාමයට අවු ඉන්න බෑ. අවබෝධ කරන්නේ වෙන විදියකට ස්වභාවය සිද්ධ වෙන්නේ දෙක එකට ඒක නිසා මේක දැන් මෙච්චර බරකට ගන්න එපා. භාවනා කරගෙන කරගෙන යනකොට එල්ල කරන්න වෙන්නේ රූපෙට තමයි. මොකද රූපේ මනින්න කියන්න පුළුවන් සහ අතගාලා බලන්න පුළුවන් ගැතිය කලකොල වෙලාවට අපිට ආධාරකයක් වෙන්න නිසා. එහෙම කරගෙන කරගෙන යනකොට තමයි නාම කොටස පිළිබඳ අවබෝධයක් එන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ටීවී වැලීමේදී කතන්දර නාකතා පොත් බැලීමේදී සම්පප්‍රභා කීමේදී ලොකු අක්ෂලයක් සිදු වේද? එමෙ චරිතවලත් අනිත්‍ය දුක්ඛ අනාත්මයේද දැක්කත් බව විශාලද? මේක පිළිබඳව කියනකොට මට මතක් වෙනවා මුල් කොටසේ තියෙන මේ අවධාර්ණය වැඩි කිරීම සඳහා ඒ පඬිස්වංශයේ කියනකොට කිව්වා අපි මෙතන ඉන්න ඕනම කෙනෙක් දන්නවා තමන් අති සතෙක් මැරුණොත් චේතනාපූර්වක මැරුවොත් ඒවට කියන්නේ කර්මපත කියලා. නිවන දක්වා. අපාය දක්වා මේක ගෙනියන පතයක් බවට පත් වෙනවා. පුංචි දෙයක් නෙවෙයි ඒක. වරකමක් කළොත් කාමීත්‍යචාරය වල කර්මපත කියන. ඉතින් සතෙක් මරණකොට ඒ වගේ බරපතල දෙයක් සිදු වෙන බව ඕන කෙනෙකුට තේරෙනවා. ඡණ්ඩපර සුපුත් වෙනක් වෙනවා. සිවිං හිතක් ඇති කරනවා තේරෙනවා. නමුත් සම්තප්පලාපෙත් කර්මපතයක්මයි. සතෙක් මරනවා හා සමානව අපායට ගිහින්. හැබැයි කටයුතු වල ගෑවෙන්නේ නැතුව වෙන නිසා වගකීම් අපි වග වෙන්නේ නැති නිසා සතෙක් මරන්නේ ලේසියෙන් සිද්ධ වෙනවා. හැබැයි උත්තරේ එනටයි භයානකම තියෙන්නේ. ඒකයි ඒකේ තියෙන භයානකම. සතෙක් මරන ඇඟට දැනෙනවානේ. කතා විමදා ගන්න ඕනේ, මල්ල අල්ල ගන්න ඕනේ, කපන්න ඕනේ, ඌ දඟලනවා හරියට. බොරුවක් කියන්නේ දිව නැමිනෝ ඒටක් ගන්න කිසි ප්‍රශ්නයක්. සම්පප්පලාපයක් කියන්නේ. ඒක නිසා ඒකේ තියෙන මේ ඇඟට නොදැනෙන ගතිය නිසා කොච්චරක් වෙනවද කියලා කියන්නේ. අනිත් එක ඒක භයානක අනිත් එක තමයි මේක වළක්වන්න ගියාට පස්සේ අපිට කොච්චර අමාරුද කියන්නේ. කතා කරලා කරලා පුරුදු වෙච්ච එකන කතා නොකරොත් පිස්සු. මේ වෙස්ට් එකේ දැන් කතා කරන්න සල්ලි ගන්න. කවුන්සලින් කියලා වැඩක් පටන් ගන්න දෙන පැයකට පවුන් 30ක් 40ක් ගන්න. හරිය කතා කරන මෙයා ආගෙන ඉන්න. නිකන් හරි හොඳ ජොබ් එක. ඒ මොකද මිනිස්සු ආවට ගියාට කතා කරන්නේ නැහැ. මිනිස්සු හැම වෙලාවෙම ගෙවල් ඇතුළට දොර වහගෙන ඉන්නේ. ඒ නිසා කතා කරන්න ඕන සල්ලි වන්න. නෑ ලංකාවේ කවුන්සලින් එච්චරම ඕනේ නැහැ. මොකද ඇති වෙන්න කයිවාස්ටි. නිකන් සාමාන්‍ය කවුන්සලින් වෙනවා. ඕන දැනක ගොඩ පෙරක තුරේ කල්ලා ගතයි. ඕන දැනක ඕන වැඩකට දොස්තර කෙනෙක් කල්ලා ගතයි. මොකද ඉන්නවා අයවට. ඒ කතාවෙන් වැඩ වෙන නිසා මේ රටවල පිස්සු වැදෙනවා ටික අඩුයි. පිස්සු වුණත් ඔය හදා බෙදා ගන්න ගතියක් තියෙනවා. ඒ වගේ පිස්සට පිස්සයි කියලා ලේබල් ගහILLක් ලංකාවේ නෑ. තියෙනවා ධර්ම පිස්සු ආපුවා. සීක්‍රට් වල බලනකොට අර කොටු වෙච්ච නිසා කතා නොකරන නිසා විශාල මේ මානසික ආතතියක් තියෙනවා. ඒ පැත්තෙන් බලනකොට සම්පප්පලක්මාවෙන් අර මේ අකුසල කතාවක් ඕක වුණත් බෙදා හදා ගැනීමේ කතාවක් එහෙම ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා හැබැයි මට හොඳට මතකයි මේ දේශනාදී ඒ ශාන්ත මතක් කරා සම්පප්පලාප කර්මපතක් බව විතරක් මතක තියාගන්න සත්‍යක් මරණ වගේ. නිසා ප්‍රවේශම් වෙන තරමට හොඳයි. අනිත් එක මේ ඒ ටීවී බැලීමේදී කතාන්තරනා කතාවල තියෙන අනිත් දුක් අනාත්ම අවබෝධ කරන එක නරකක් නෑ නමුත් මම කියන්නේ බාහිරවත්ති දෙයක් කරන්න. බාහිරේ අනිත් දුක් අනාත්ම බලන්නේ හැබැයි වෙනස වෙන්නේ අතුලත දක්පු දාසිය තමයි. හැබැයි අරක මේකට ආලෝකයක් වෙනවා. අනිත් දුක අනාත්ම දැකීම ආලෝකයක් වෙනවොත් ඇතුළත අනිත් දුක්ඛ අනාත්ම දැකීම තමයි අපේ නියම හැබැයි වෙනසක් වෙනවා නෙවෙයි. විපාක මේ මම හිතන්නේ කියන තමන් කියන වචනේ කවුරු ගණන් ගන්න තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මේ විශේෂණියක් දෙන්න තියෙනවා. එතන වගේ මට හරියට මතක නෑ ඇට්‍රිබියුෂන් කියන්නේ. හිස් වචන හිස් වචන කතාව තමයි කියන අනිත් එක අභූත චෝදනාවට ලක් වෙනවා. මිනිසු චක කරන මේ මනස තමයි මේ කරන්න ඇත්තේ කියලා නොකරපු වැරදි වලට අභූත චෝදනාවට කේලම් වලට උඟා කරලා භාජන වෙනවා සම්පප්පලාප කතා කරන එක නා. මොකද අදාළ දෙයි නැති දේ ඔක්කොම කතා කරනවා. ඉතින් ඒ වගේ අනුගේ සැකයට භාජන වෙනවා. ඒ වගේ මට හරියට මතක නැහැ හැබැයි ඒකට නිත්‍ය උත්තරයක් තියෙනවා. ඒ පොලේ මේ රේරුපාණ චන්ද්‍රේ නාමසංගේ පොතක් බලුවා නම් ওই පොයේ තියෙන හැටි ඒ සඳහන් කරලා තිනවා ඒකට ලැබෙන විපාක. ගරු ස්වාමීන් වහන්සේ සතර සාමයක් ප්‍රදාන වීදී උපන් අකුසල් දුරු වීම ආනාපාන සතිය සිදුවේද එසේ නැතොත් විදර්ශනාදී සිටවන්නේ කෙසේද පැහැදිලි කර දෙන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මේකදී ඊටාම සියුම්මට කියනකොට කියනවා වීර්ය සහ සතිය කියන චෛසික දෙක මේ අකුසල් සම්බන්ධයෙන් දැන් උපන් අකුසල් සම්බන්ධයෙන් ක්‍රම දෙකකට වැඩ කරනවා නූපන් අකුසල් නූපදවීම පිණිස වීර්ය ක්‍රියාත්මක කරන අතර උපන් කුසල් නැති කිරීමද සතිය ක්‍රියාත්මක අපි කියනවා නම් බලකොටුවක් මැද රජින් ජීවත් වෙනවා. ඒ බලකොටුවට හතුරන් නොයීම සඳහා ගහපු තාප්පකින් රිංගගත්තේ නැති සතුරන් රිංගීම නතර ඒක වීර්යවත්. ඊට පස්සේ ඇතුල් තියෙන රහස්සොත්තු සේවාව දැනට ඇතුල් පුරේ ඉන්න සැකකටයුතු කට්ටිය ප්‍රශ්න කරලා අයින් කරනවා. සතියෙන් කරන්නේ උපන් කුසල් අකුසල් දුරු කිරීමට කටයුතු. ඒ නිසා මේ සතර සම්මප්‍රදාන වීර්ය ගැන කතා කරනකොට අනුප්පන්නානං අකුසලානං පාපකානං අකුසලානං ධම්මාන අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පක්කන්නාති පදහති කියලා තමයි සත සම්බන්ධ ප්‍රදාන විදිය පටන් ගන්න. වීර්ය පළවෙනි කෘත්‍යය තමයි නෝපන් අකුසල් නොවිපදී. නමුත් ඊට පස්සේ උපන් අකුසල් බැහැර කිරීම පිණිස කටයුතු කරනවා. එතකොට මේ වීර්ය සතියත් එක්ක එකතු වෙලා තමයි කරන්නේ. දැන් චිත්තසංතානේ ඇති කෙලෙස් අයින් කරනවා. මේකට කියනවා දැන චිත්ත සංතාන කියන කෙලෙස් වල කියනවා මෝහ පටල කියලා. මෝහ පටල කියලා කියන්නේ මේ කන්නාඩියකේ දැල බැඳා වගේ ඇහි සුද ආවා වගේ පෙනේට දෙන්නේ. ඒක නිකන් අපේ කාලයක් තිස්සේ අකුසල් එක ඉන්නකොට ඇතිවිචි වතුරකඩක පාසි බැඳෙනවා වගේ. ඒක කපන එක සතියෙන් කරනවා. අලුතෙන් එන එක නැතර කරන එක වීර්යයෙන් කරනවා. ගත්ත ස්වාමීන් වහන්සේ ආහාරයේ අහිති අහි අසීහිය පරාජිකාවක් වන තරමට දූෂිත වූවක් බව බුදුන් වහන්සේ පෙන්වා තුන්සේක මේ යෝගාවචර ගිහියෙකුට తත්තර මඤ්චත්තතා භාවේ ඉටු කර ගැනීමට උපදෙස් දෙනසේක්වා ඒක සඳහා කරන්න තියෙන්නේ ආහාර ගන්නකොට සිංහල වචෙන් කියන ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න. කෑම ගන්න වෙලාවේදී ගන්න ඉස්සෙල්ලා ආහාර තිබුණට කනව නෙවෙයි ඇති බඩගින්න සීපත් කරලා. කැමරට එදින්. ඊට පස්සේ ගන්න ගන්න පිටක් පාසා පුළුවන් තරම් වෙන දේවල් කරන්න නැතුව ටෙලිවිෂන් බලමින්, පත්තර බලමින්, කතා කරමින් කරන්න නැතුව ආහාර ගන්න එක විතරක් ආහාර ගැනීම කරන්න. මේ දෙක ඒකට හොඳ උපමාවක් කියනවා. මේ එක බැලීමේ කෘත්‍ය සඳහා දෙකක් තියෙනවා. එක ඇහිීමේ කෘත්‍ය සඳහා කන් දෙකක් තියෙනවා. එක හුස්ම සඳහා නාසුඩු දෙකක් තියෙනවා. වැඩ දෙකට එක කටක් කියන. කණ්ඩායම කතා කරනවා. එනිසා කට පරිසම් කරනවා. අනිත් දෙක අනිත් හැම වැඩකටම දෙන්න දෙන්න යෙදිලා ඉන්නවා. මෙයාට වැඩ දෙකක් තියෙනවා. ඉතින් උගදෙනේ කන ගමන් කතා කරන්න ගියාම ජීව අහ ගන්න. ඉතින් ඒ කන වෙලාවේදී ඒකට පුළුවන් තරම් ඒක වතක් විදියට කරන්න කියන එකයි තියෙන්නේ. මොකද අපි දන්නවා සාමාන්‍ය මේ භෝජන සංග්‍රහය කියන වචනේ එනකොට ඒ කෑමයි කතාවයි ඒක නිසා මේ රබින්ද්‍රනාථ tagore සින්දු කියන්නේ හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේත සරසන්නට මාපි පුනේ නැත මේ දෙද. මේ පිස්ස පියාට ඉඳලා කැමේෂා කාංගුලා කයිවරු කෙලකල ඉන්න එකේ මේ මේසේ සරසන්න නෙවෙයි මම පිපුනේ කියලා මල පශ්චාත්තාප වෙනවා. රට වෙනුවෙන් සටනට වැදදී දුන් රණ විරුද්ධිය අවසන් ගමනට යන මහා ජනතා පාදූ වෙල්ලෙන් සලී මෙලී මෙයි මිය යන්නේ කියලා මම ඉපදිච්ච මලක් කියනවා රට වෙනුවෙන් සටනට දෙලා මීගේ රණවිරුගේ අවදාන ආදාන වගුලට යන මිනිගේ පවුල පහයට බෑගිලා මම මැරෙන්නේ කොහොඳයි මේ හි මෝඩ පිටසක් එකතු වෙලා ගෝධින සංග්‍රහය පවත්වන පච කතා කරත් බත් කන මේසෙක මල් බඳුරක මලක් නොවේවා කියලා කියනවා. ඒ නිසා මේ ඒකමයි සර්වඥාන්සේ මේ රාත්‍රී භෝජනය අයින් කළේ. ප්‍රධාන වශයෙන් භෝජන සංග්‍රහ පවත්වන රාත්‍රියේදී ඒක විශාල කාලයක් ගත කරලා දවසේ ඔක්කොම වැඩ ඉවර කරලා කරන වැඩි. ඒක ਸਰවඥාන්සේ කපලම දැම්මා. කපලම දැම්මා මොකද උදේ කෑම අපි ගන්නේ දූදුව. ඒකට මිටකන ගන්න මොකද රසාට යන. දවල් කෑම සමානට ඔය ෂෝට් ටීට් එකක් අරගෙන ලන්ච් ඉන්ටර්වල් එක කරන්නේ. රාත්‍රී කෑම තමයි සංවිධානාත්මක කරන්නේ. ඉතින් ඒකට ඔක්කොමලා භෝජන සංග්‍රහය කියලා කරුවට පස්සේ ඒක කෙලස් වගුරුවන දෙයක් බාටපත් වෙනවා මන්ද අන්ධකාරය. බාගෙට බීලා. ඉතින් ඒ වැඩේ සම්පූර්ණ කැපුවට පස්සේ ඒ නීතිය දැමේ අවුරුදු 20ක් ගිහිල්ලා. සර්වඥාච පටන් අරගත්ත මූටු බුදු සාසනේ රාත්‍රියට තෝලට දන් දෙන්න තිබ්බයි කාලේ හිටගෙන. දැන් දාන දෙන්න තැන් නැති වෙන කට්ටියට රැටක් දෙන්න තිබ්බා. ආන්දෝ බින්දපාත යනවලු රැ. එතන උදායි හාමුදුරුවෝ ගිහිල්ලා ගොම්මන් වෙලාවක පාත්‍රය තියන් හිටගෙන ඉන්නකොට කොම්මනේ ගෑනු කෙනෙක් ඇවිල්ලා ඉතන කොරහ වතුර විසිකරන දැක්කා භූතෙක් කියලා හිතලා වතුර ඔස්සේ ගහලා තියෙන මූණ. බයද? ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කොහොමද විඳ බාගෙන ගිහිල්ලා තියෙනවා හරි වැඩක් මට වුණා. මොකද කියලා වරුණ සිගලු මේම ගෑනු කෙනෙක් ආවා වතුර කොරහ හැරලා විසිකරන්න මම ගේ ඉස්සරහ හිටගෙන හිටියා. බය වෙච්ච බාර කෑ ගහලා වතුරකින් අහගෙන. ඇසේක සංඝයාට ගිහිල්ලා සංඝයාගෙන් බුදුහම්ප ගාන. ඒ නිසා සර්වඥාන්සේ ආදීනව පෙන්වන රාත්‍රී ආහාරي ඒක නතර කරා. අන්තර්ගතයේ උදාය හම්සෝ ගෙනාවා උද්ඝෝෂණ ව්‍යාපාරය මම පැවිදි වෙනකොට තිබුණ නැති නීති දැන් දැම්මට මම යටත් වෙන්නේ නැහැ. මෙසේ සර්වඥාන්සේගෙන් ලැබුව මොකද ඊට පස්සේ නෑ මම මම පැවිදි වෙන කාලේ මට මේවා තිබුණේ දැන් මේ නීති දැම්මට මම කරන්නේ. ඉතින් සර්වඥාන්සේ නානාත් විදිහට හේතු ගන්නලා කියනවා රාත්‍රී ආහාරයේ තියෙන වැරද්ද. කිව්වට මේ නෝචේ නවන්න බෑ. ඉගෙන එනමට එනකොට දාන නිලයට තිබුණා නම් මම යටත් වෙනවා. ඒකට පුත්‍රයන්ස උපමාවක් දෙනවා. උදායි හාමුදුරන්ගේ උදායි ඔය හොඳ සද්දන්ත කුලේ ඇතෙක් කැලෙන් අල්ලගෙන ඇවිල්ලා ඌ වරමන්දක ගහලා ගස්වල බැඳලා තිබ්බත් ඌ මැරණකම් කරන්නේ මැරණකම වරමන්දු කඩන. කඩාගෙන හරි යනවා ඌගේ අර තියෙන සද්දන්ත කුලේ ගතියේද ඌ කැටකිරිල්ලියක් බට්ටිච්ච ගෑනු සතේ ආහසේ හරහා පියාසර කරනකොට මකුළු දලක් කෙලිලා තිබ්බත් දිරච්ච වැලක් තිබුණත් එයා කවදාකවත් ඒ කඩන්න යන්නේ එයා පැත්තේ යන්නේ. මොකද ඒකේ බොහෝ දුර්වලයි. එයා වැටෙනවා. වැටුණා. ඒක වගේ භාවනා කරන යනකොට මේ කෙලෙස් හම්බෙච්චාම කඩපන් සද්දන්ත කුලේ ඇතෙක් වගේ නිකන් කැටකිරිල්ලේගේ හිතක් කරගන්න පුළුවන් බෙහිද. කියලා ලතුක්කෝපම උපමාව කියලා ලතුක්කෝපම සූත්‍රය දේශනා කරලා තියෙනවා. මේ වගේ දෙයක් ආවම කෙලෙස් කපනවා නම් වැඩක් වෙනව නම් පස්සේ ධම්ම අමන් ඉස්සර ගන්න ප්‍රශ්නයක් නැහැ. කඩන්න ඕන කරන්න. ඒක නිල මේ උදායි හමුතුරන්ගේ තද්ද බල කැමැත්ත නැතුණා එදා ඉඳලා මේ රාත්‍රී භෝජනේ අයින් කළා කියනවා සාසනේ. ඒ හේතුවම මේ මුගක් භෝජන සංග්‍රහවට පෙළඹෙන්නේ රාත්‍රී භෝජනයේ තමයි නිසා. ඒක නිසා යෝගාවචරකමට කරන් තියෙන්නේ ප්‍රයෝජනේ සලකලා ආහාර ගැනීම කරන්න ඕනේ. ඒ වගේම පුළුවන් නම් අමාරුයි කෑම කන වෙලාවේදී මේ වෙන වැඩත් එක්ක පටලවන්න. කතාව, පත්‍ර බල බල, රේඩියෝ බල බල ආහා ඒ වැඩේ කරන්න ගියොත් එහෙම අර කරන වැඩේ අමාරුයි මේකට මේ මෑතකදී ඔය ප්‍රොෆෙසර් ලිලි ඩිසිල්ලා ලියලා තිබුණ ආටිකල් එකක් දිවෙන්සියදී විනාශා ගැනීම කියන. කනකොට ප්‍රමාණය දන්නේ නැතිකම නිසා අපි කී දෙනෙක් ආහාරේ ප්‍රමාණය දන්නේ නැති නිසා මහත වැඩි වෙලා ආහාර තෙල් වැඩිකම නිසා ආපත්‍ය ආහාර ගැනීම නිසා කීයක් අතුරු මරණ සිද්ධ වෙනවද කියලාද ඉස්සර තිබුණ නැති එකක්. විශේෂයෙන්ම දුන් රටවල් වල තියෙන obesity එකයි ඔය fat ආහාර junk food ආරේ මේ කියන එක කතා කරගෙන කනවා කොච්චරක් ඕනද මොකක්වත් මතක නැහැ. ඒ නිසා කැම ගන්න වෙලාවදී ඒක මේ වතක් විදියට දැන් සංඥා පින්න පාත කරන ආවට පස්සේ නම් ඒකට විශේෂ හැඟීමක් වෙනවා මේ බුදුහාමුදුරන්ට පූජා කරපු බුද්ධ පූජා භෝගයක් වළඳන්නේ. ඒක නිසා මේක ශිෂ්‍ය බුද්ධියෙන් කරන්න ඕනේ කියලා භෝජන සංග්‍රහ වෙදී ඊට උගාවක් සහැල්ලු හිතවිලක් එනවා. ඒක නිකන් මේ ජවයේ පිංස මදේ පිංස ක්‍රීඩා පිංස කරනකොට උගා කෙලෙස උපදිනවා. ස්වාමීන් වහන්සේ මේ භවයේදී තමා විසින් උත්සාහ වී ලබා ගන්නද සිත තුන වඩලා සතිය හෝ සමාධිය මේ ආත්මය තුළ යම් කිසි මාර්ගඵලයක් දක්වා යොමු විට හැකි නොවුනේ නම් ඒ නැවත මනුෂ්‍ය භාවයක් ලබන්නේ නම් තමාගේ හිතේ පහසුවෙන් ස්ථාන ස්ථාපනයේ වේද නැතෝ සම්පූර්ණයෙන් අහෝසි වී ගොස් මුලසිට නැවත ගමන් පටන් ගන්න සිදුවේද මේක සම්බන්ධයෙන් කරනකොට මම අහපු දෙයක් තමයි සතිය කියන චෛතසිකය වැඩි වැඩි වැඩි වැඩි යනවා මිසක් අතරමැද මැරුණත් ඒක දිගට පැවැත්ම තමයි යන්නේ යම් ප්‍රමාණයට මේ ජීවිතේ වැඩුවනම් ඊගාව ජීවිතේ තේරෙන වයසේ එනකම් ඔක හැංගිලා තිබිලා මතුවේ අතන ඉඳලා ඉස්සරහට කරන්න සමාධිය එහෙම නැහැ සමාධියේ උච්චාවචකම් කියන මම ඉස්තර පොඩි කාලේ අපි ගෙදලා හතක් තුන් කාලක් හතක් විතර යන්න ඕනේ කඩේට යන්න කියලා. පෙර දිනේ ටවුමට යන්නේ හරිය කමයි. කඩේට යන්නේ. ඉතින් කවුරු හරි කවුරු හරි ගෙදරට 아무ත් එක්ක ආවොත් ඉතින් සීනි ටිකක් e ගේන්න ඕනේ, තේ කොළ ටිකක් ගේන්න ඕනේ. අම්මා පිටිපස්සෙන් යන හත කීයක් හරි අතට දෙනවා මේක ගිහලා කඩේට ගිහලා තේ ටිකක් තේ කොළ ටිකක් කරවන සීනි. E ඒ වෙලාවේ හරි අකමැති යන්න මොකද කලිසමක් අන්න ඉන්නවා. ගෙදරින් නැද්ද ඔය තින් ෂේ කලිසමක් පරම වටලව ගත්ත උඩට නෑ ඔහේ ඉන්න පුළුවන්. ඉතින් පොඩියට මටයි දෙන්නම සම වයසේ එයා එක සමානයක් කඩේ යනවා එයා මම එක සමානයක්. අපි දෙන්න බෙදාගෙන තමයි ඒ දවස්වල කඩේ යන්නේ. හැබැයි කඩේ ගියාම අපිට පොඩි අම්මා සන්තෝෂමත් දෙනවා. සීනි කිලෝ එක 772යි 75ක් දෙනවා සත්තුන ගෙනියන යන්නේ කරා. හැම එකකදීම අර 75ට රවුම් කරනකොට එන ලාභය අපිට. ඉතින් ඕක දිහා අපි කරන්නේ ඔය වෙලකින් ප්‍රසිද්ධ කඩල කඩයක් තිබ්බා. 75ක් දුන්නාම කඩල කොටක් දෙනවා. ගාක් කල් දුන්නා. ඉතින් ආපහු එන ගමන් ඒකෙන් කඩලා කකයි. ඉතින් එනකොට කවුරු හරි කඩලා ටිකක් දෙනවා. ගෙවල් දෙක තුනක් තියෙන ඒ ළමයි බලන්නේ ළමයට දෙන කතා. සමහර වෙලාවට මට ඇවිල්ලිවලා දැන් මගක් මම 40 75ක් විතර ඇවිල්ලා එක පාට මට මතක් වෙනවා පෙර දින ඉඳලා මෙතෙන් එනකන් කොතනදි කොතනදි මම මම ඇවිදින බව දැනගෙන හිටියා. කඩලා කෑමට කොච්චර හිත ගියාද කතාවට කොච්චර හිත ගියාද මග දිනකොට මට වෙනවා ගැප්. අර හරියනවා මට මතකයි. මොනම සිද්ධියක්වත් නැහැ. ඒ ප්‍රසිද්ධ ජංක්ෂන්ස් ටිකක් තියෙනවා ඒ වයිදී හැරිලා නැතරලා බලනකොට ඒ කියන්නේ එනවා මතකයි. මොකද්ද වෙලා තියෙන්නේ ඊට පස්සේ ආයෙ මතක මෙතන. ඒ මට දැන් අප්සෙට් දැන්. මේ ටිකේ මොකද උනේ? අහන්න කෙනෙකුත් නැහැ මේක වර්ණගන්න බෑ කියන්න බෑනේ මේ. ආයේ මේ එලිපත්te ඉඳ ගත්තාම අපේ ගේ ඉස්සරහ යනවා හයි ටෙන්ෂන් ලයින් එක. වයර් ගොඩාක් යනවා. ඉතින් මේ ඉඳ ගත්තාම සුදු අහසෙ ඔප්පේ. ඕක දිහා බලනකොට මට පේනවා මැද වයර් නෑ දෙපැත්තෙන් ඇවිල්ලා ඔහොම සම්බන්ධ වෙලා තියෙනවා මැද හිස් ආයෙ අත් දෙක පිළ බලනකොට තියෙනවා ආයෙසර බලාගෙනකොට මැද කැලේ හිස් වෙනවා ඉතින් මම හිතුවා මොකක් හරි මොඩි කාලේ මොලේ අප්සෙට් එකක් තමයි ඉන්නේ කොහොමඩක්වත් ඇති ඊට පස්සේ මම උදාසක් මම 40 සිනු උපන්දින වෙනකොට ලොකු සාංශත් එක මම හිටියේ රෑ ඊපස්සේ මම ලොකු සාංශ කිව්වා මෙන්න මේ එකක් මට තිබුණා පොඩි කාලෙම ඉඳපුවම ටක් ගාලා නතර වෙලා පිටිපස්සේ පිටිපස්සේ ට්‍රේස් කර කර කර කර කරගෙන යන කොච්චරක් වෙච්ච බල සිද්ධියට මතකද කියලා. සෑහෙන බ්ලැන්ක්. අන්න කවුන්ට් කියන්න බෑ. ඉතින් ඒකට හරි අසරණ වෙනවා මේ ඇත්තටම වෙලා මතක නැති වුණාද? එහෙනම් මෙතන සිද්ධියක් නැද්ද? ඒකට මේ කොහොමද යන්නේ කියලා. ඉතින් ලොකු සාහිත්‍ය මේක සත්‍ය කෘත්‍යයක් නේ. ඇක්ෂන් රිප්ලේ දාලා ස්ලෝ මෝෂන් දාලා බලන්න පුළුවන්. සතිය තියන බුදුරජාණන්සේ කියන්නේ සරිතා අනුසරිතා චිර කතම්පි චිර භාවිතම්පි සරිතා අනුසරිතා. බොහෝ කලකට පෙර කරන ලද්ද සහ අසල් ලද්ද හොඳට සීයේ පවතින සතිය තියෙනවා. ටෙස්ට් කරලා බැලුවොත් පිටිපසට ගිහිල්ලා ගාක් කිව්ව අපිට මතකයි. ඉතින් ලොකු සංදි කිව්වා එහෙනම් ගිය ආත්මෙත් මේක පුරුදු කරලා තියෙන්න ඇති. නැවත නැවත කන්ටෙම්ප්ලේට් කරන එක ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මට පේන්නේ ඒක මගේ තියෙන දුර්ලභමක් විදියට. මට වෙච්ච වැරද්දක්. හොයනවා හොයනකොට මට කියන්න බෑ. මොකද උනේ කියලා. ඒ නිසා හැමදාම නිදාගන්න යනකොට පුරුද්දක් කරලා බලන්න. ඒ දවසේ දවස ගත වෙච්ච අපි යන්නේ දවස පටන් ගන්න විශාල සැලසුමක් ඇතුව. කවදාකවත් ඒක ඉස්ත වෙලා නැහැ. කවම කවදාකවත් කිසිම සැලැස්මක් හවසේ නින්දට ගිහිල්ලා බලනකොට නැහැ. Each appointment is leading to disappointment. හැම බලාපොරොත්තුවකම සුන් වෙලා තියෙන. ඒ උනාට හෙට උදේට අමුඩ ගහගෙන නැගිටින්නේ ඔක්කොම බලාපොරොත්තු ලයිස්ට්වත් තියනවා. එදාටත් ඒක. ඒ නිසා හැරිලා බැලුවොත් පේනවා ඒක අපේ ජීර්ණ වෙලා තියෙන අපිට. සැලසුම් කරාට සැලසුම් ක්‍රියාත්මක කළා. පස්සේ හැරිලා බලන ගතියක් අපේ ඇති. හැරිලා බැලුවොත් ක්‍රියාත්මක වෙලා තියෙන කවදාකවත් සිදුුනේ තියෙනවා. ඉතින් මේ වගේ සලකා බලන ගතිය සතියේ වඩන කෙනාට ස්වභාවයෙන් එකක්. දැන් හිතුව මැනේජ්මන්ට් ටෙක්නික් වල හරි මේ ප්‍රොජෙක්ට් අප්‍රේසල් කියලා කියන්නේ. කරුවට පස්සේ හොයලා බලන්නේ. අය කිව්වා මේ පෙරාත්මේ මේ අත්ද එනවා වෙන්න ඇති. හැබැයි ඉතින් මේ ස්ථිරසාර තොරතුරු නෙමෙයි මම කියන්නේ. මට මතක් වෙච්ච සිද්ධි දෙකක් විතරයි. ධම්මික හඳුර මට පැහැදිලිවම උනන්දු කරව සත්‍ය පිළිබඳව මේ ප්‍රස්ථාරය විතරක් ආපහු වැටෙන්නේ. ඩිකටම නගිනවා. සත්‍ය පිළිබඳ ගන්න උත්සාහයෙන් ළඟින ප්‍රස්ථාරය නගිනවා. ඉහළ පහළ යන්නේ නැහැ. එන්නේ එන්නේ හැටි හැටි දිනු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. නිදා ගන්නා විට ඒ පුද්ගලයා තුළ කර්ම සංස්කාර සකස් විය හැකිද? සීන දැක ඒවාට ප්‍රතික්‍රියා සිටින් ඇතිවීමෙන් කර්ම සකස් වේද? මේක සර්වඥාන්සේ දේශනා කරනවා හීනෙකදී ඇති හිත සම්බන්ධ වුණාට කර්ම රැස් වෙන තරම් බලවත් නැහැ කියනවා. කර්මයක් වෙන තරම් බලවත් නැහැ. ඒ නිසා සකර්මක එහෙම නැත්නම් සචේතනික නැත්නම් සසංඛාරික වෙන්නේ නැහැ හීන. ඒක අසංස්කාරික වෙන්නේ ඒක නිසා සඳහන් කරනවා සිද්ධිය නම් ඇත්තම සාමාන්‍ය ජීවිතයේදී වගේ වෙනවා. හිතේ සම්බන්ධකුත් තියෙනවා. නමුත් ඒක පූර්ණ හිතෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක නිසා කර්ම සංකාර සකස් වෙන්නේ නැහැ. සකස් වෙච්ච කර්ම සංස්කාර ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පරණ ජීවුණු දේවල් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් මේ සීනේදී සකස් වෙන්නේ නැහැ කියලා කියනවා ඉර්ධි ප්‍රත්‍යහාර කරනකොට එනව කර්ම වෙන්නේ නැහැ කියලා. ගර්ථ ස්වාමීන් වහන්සේ භාවනා දිනපතා වීර්ය වැඩමින් කරද්දී ඇති වෙන බලාපොරොත්තු අධිෂ්ඨාන වැඩි වේ. මේවා භාවනායේ දිනුවට අහිත කර බව මට දැනේ. මේ ගැන කෙටි විස්තරයක් දෙන්න මැනවි. මම දැකලා තියෙනවා මේ අපි සතිය සමාධියෙන් ඉන්නකොට යම් යම් චක්‍ර වගයක් යනවා සමහර වෙලාවකට හැබැයි භාවනා ටික කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ පුදුමාකාර ප්‍රගතිශීලී පුදුමාකාර නවනිර්මාණ ඇති කරනවා පුදුමාකාර ක්‍රියාත්මකයි හිත. හරීම මේ ශක්ති ජනකයි. පරයන්ගේ නැගිටින්නේ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් හිතාගෙන. ඒකේ දවසත් හරි ප්‍රබෝධයි. ඒ සමහරකට වෙනවා හින්න ගහච්ච සෝම් පිටේ වගේ හිත මොන්නම දැක කරන්නේ. නිකන් සම්පූර්ණ එපා වෙලා. ඉතින් මේ දෙකේදී අපිට පේන්නේ අර උඟාක් උනන්දු නිර්මාණ වේලාව හොඳේ දිනු අවස්ථාවක් කියලා. නමුත් අර එපා වෙච්ච කම්මැලි වෙච්ච අර ප්‍රගතිශීලීත්වයක් ඥානීයමානයක් නැති වේලාව මේ පසුබාන අවස්ථාවක් කියලා මට පේන්නේ මේ දෙක එකින් එකට එකින් එකට ප්‍රත්‍යুৎපන්න වෙලා තියෙනවා. සමහර වෙලාවට මේ හොඳට ශක්තිමත් අවස්ථාවක් කරන සමහරට කම්මැලි අවස්ථාවක් වෙනවා. ඒකෙදී ශක්තිමත් අවස්ථාවේ ශක්තිය තිබුණාට හුඟක් කාලවට මේ නිර්මාණ භව සම්පත්‍ය වඩන්න තමයි හේතු වෙන්නේ. සංසාරේ හොඳට පවත්වීම සඳහා අවශ්‍ය කරන නවරික් මානසික වේ. කම්මැලි වෙලාවේදී නිබ්බිදා පැත්තට යන්නේ. කරන දේ වින්දනයක් එන්නේ නිර්වින්දන පැත්තට යන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ මොකක්ද කියන්නේ ඒක කාල්කණිකමක් වගේ පෙනුනට භාවනා කරන එක්කනට නිබ්බිදා විරාග විමුච්ච කියන දේවල් පේන්නේ පරාජය වාගේ තමයි පේන්නේ. ඉතින් සා මේ දෙකටම සමාන උගාවක් කියලා කරගෙන කරගෙන ගියොත් තමයි කිනකොට තේරෙන පටන් අරගන්නේ මේ හිත මේ වෙලාව උනන්දුනාට ඒක සංසාරිත උනන්දුවක් වෙන්න සමානව භව සම්පත්‍ය වල තමයි උදව් කරන්නේ. නීරස වුණාට ඒ නීරස අවස්ථාවේදී සංසාරේ තියෙන තවන පෙළෙන ගතියක් දැනගෙන නිබ්බිදා ඥාන පහළ වෙන්න හේතු වෙන්න තියෙනවා මේ දෙකම සමසිතින් බලනවා කියන එක. ඒක මං කියන සුද්ධ වශයෙන්ම නෛර්යානික සීසත්තත් මේ පමණමයි තියෙන්නේ විපස්සනායි පමණමයි තියෙන්නේ. අනික්ක වෛදී ආගම් වල සෑම වෙලාවෙදීම උනන්දු කරන පැත්ත වැඩි කරලා. ඒක නිසා කියනවා බුද්ධ ආගමට සයිකෝපැත්ස්ලා ඉන්නේ නැහැ කියලා. සයිකෝපැතික් කට්ටිය යන්නේ සිලිලාරේ තියෙන පැත්තට විතරයි. ආසාවල් තියෙනකොට ඇදිලා යනවා. හිතුවේ ඥානන්ද මේක දැනගෙනම ඉස්සරහින් තියලා තියෙන දුක්ඛ සත්‍යය. ගේට් වීම තියලා තියෙන දුක්ඛ සත්‍යය නිසා ඒ අර අරට යන කට්ටිය මේකට ඇදිලා ඉන්නේ. අනිකාගම වල හැම වෙලාවෙම මේ පිරිසකින්න ගන්න নানা ආකාර ඉතින් බුද්ධ ආගමත් මේක අඩු නිසා දැන් බෙරේකුයි ගිජ්ජි කුට්ටමකුයි හොයාගෙන කක කොඩි හදාගෙන පොඩ පොඩ පොඩ පොඩ ලං කරන්න හදනවා දුක්ඛ සත්‍ය තිබුණාට ඒක ටෙම්පරාද කරනවා සීනි කෝටින් එකක් දාලා කට්ටියගෙන ඒ කරන්න ගිය හැම කෙනෙක්ම අමාරුවට ඇටලා තියෙන හැටි බලන්න. ඒක කරවන කට්ටියයි කරන කට්ටියයි පුදුමාකාර සංකීර්ණතාවකට අහු වෙනවා. හිතන්න බෑ කොහොමද ට්‍රැප් එකට අහු වෙන්නේ කියලා. මේකේ තියෙන්නේ මේ දුක්ඛ සත්‍ය. පුළුවන් නම් කාම බැරි නම් කාම. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් කියනකොට මේ සුළුතරයට යනවා. බහුජන මතයට යන්නේ හැබැයි ප්‍රශ්න සුළු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ජනප්‍රිය නොවුනට පාර හරියට තියෙනවා. ඉතින් නම් මේක හරියට තේරුම් අරගෙන ඉස්සරහට කරන ප්‍රොජෙක්ට්ස් වලදී දුක්ඛ සත්‍ය අවබෝධ කරන තැන අමතක කරන තෝ ප්‍රොජෙක්ට් එකක් හදන්න කවදාවත් වරද. බොහෝ දෙනා අතර ජනප්‍රිය නොවුනට බාධක මොකක්වත් වෙන්න යන්න පුළුවන් ගැතියක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනා කිරීමේදී සිත සමාධිගත වී ප්‍රතිභාග නිමිත්ත පහළ විට ඒ කාණපසනාට හරවා කයට එීම ආලෝකය වතුරුවා. කය කොටස් අරමුණු කිරීමේදී ඒ සුභ හෝ අසුභ වශයෙන් බැලිය යුතුද? ඊට ආස්වාද ප්‍රසවාස අරමුණු වලට අවධානය නැතිවීම සුදුසුද? එසේ නැත්නම් ගතිය ක්‍රියාමාර්ගයේ කවරේදයි පැහැදිලි කර දෙමින් ඉතා කරුණාවෙන් ඉලා සිටිමි. මේකෙදි මේ කයතේම ආලෝකයේ පතුරවා කයි කොටස් අරමුණු කිරීම කියන වෙනුවට කෙලින්ම ආනාපානෙම යොදන්න ආනාපානෙම අරමුණු කරන්න ඒකට පටලයි. ඔය කොටස් හදන්න යන එක පෙනෙයි නමක් බලන්න යන්නේ. ඒව බලන වෙනකොට කෙලිම තෝරාගත්ත මේ ආනාපානට මේව ගන්න සංකීර්ණතා එන්නේ. ආස්වාසේ සංසිඳී සිත ඔටෝපයිලට් යන විට ඇති හිත භවංග හිතද එය අප නිජන විට ඇති හිතට සමානද නින්දේදී කාය දුස්චර්ත වාචික වචී දුස්චර්ත සිදුවන්නේ නැහැ නේද මේක ඇත්තටම මේ নানা ප්‍රකාර හිට දෙන්න පුළුවන් අර මුල්ම ප්‍රශ්න තිබුණා වගේ මේක මරණයේ සුළු වශයෙන් අත්දකින්නවාද එහෙම නැත්නම් මේ සිලිලාරයක්ද නින්දෙදිද මේක වෙන්නේ කියන එක සංසන්දනයක් මාර්ගෙන් අපි කියලා දෙන බව හැබෑව මේකට හොඳම දේ තමයි මේක නැවත නැවතත් කරලා තමන්ම තහවුරු කරගන්න. මේකට සම්මත ලෝකයෙන් වචනයක් දුන්න බලයට අපි යම් ප්‍රමාණයක හඳුනා ගැනීමක් වෙනවා. නමුත් මේක නැවත නැවත කරනකොට තේරෙයි මෙතන තමයි හිතේ හැබෑ නිවහන. මේක තමයි අපේ ප්‍රകൃතිය. දැන් මේ රූප බලනවා සද්ධානවා කියලා කියන්නේ අපි නන්නත්තර වෙලා තියෙනවා. අපි බාහිරට කියලා තියෙනවා. මැදට යන්න පුරුදු කරගත්තොත් අපි නැවතත් පොඩි දරුවෙක් අම්ම ගොඩොක්කට ගියා වගේ. කාවෙක් Taman හිටු පැලැස්සට ගියා වගේ Taman තේරෙයි ගෙදර ගියා. එතකොට තමයි කවදා හෝ මේ සන්තුප්තිතාවයේ සම්පත්‍ති කරභාවයේ තේරෙන්නේ. කවදාක රූපය බල සන්තෝෂ වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. සද්දයක් කාලා ගන්ධයක් බලලා රසයක් බලලා සරුවචනාංශේ තමන් මහා මණ්ඩාතු නම් වූ ශක්තික රජ වෙලා ඉන්න කාලේ ප්‍රධාන රජධානි 700ක් අගපිෂෝරු 700ක් වැව් පොකුණු තටාක 700ක් මාලිගා 700ක් සිවුරක සෙනක 700ක් එහෙම ඉඳලත් මැරෙනකොට මැරලා තියෙන හිකේ. නමුත් මෙතෙන් හිත කියලා සතුටු වුණොත් ඒක තිනා සම්පූර්ණයෙන් පිරිච්ච ගතිය. මේක කියන්නේ සම්පත්‍ති කරගතිය කියලා සාසන සම්පත්තිය. ඒක නිසා ඒක මේ ධ්‍යාන තියෙන මල්ල ඔබ ඔබ බලන්න ඕනේ. පුළුවන් තරම් බහුලීගත කරන්න. එතකොට තමයි ගෙදර ගියා වගේ තේරෙන පටන් ගන්නවා. පරයන්කේ පැයක් වැනි කාලයක් වාඩි වී සිටින විට සතිය සතිය සාර්ථකව ඒකාග්‍ර නොකර ඇති විටක එනම් හිත දිවෙන විටකදී වූද භාවනා කාලයේ හමාර කිරීමට gediy ගසන විට පරයන්කේ මිදීමට අපහසු වන්නේ ඇයි? සක්මයේද මේ දැකිය හැකි එසේ එනම් හිත දිගින් දිගටම පාලකින් තොර දුවන්නේද සක්මන් කිරීම නැවතීමට අසූය පහදා දෙනෙමින් ඊටා ගෞරවයෙන් ඉල්ලමි ප්‍රශ්න ටික ව්‍යාකූලයි මේ මෙහෙම එකක් කියන්න බලන්න පුංචි සද්දකීමක් කියනවනම් අපි තද බල වේදනාවක ඉඳලා වේදනාව නිසාම අපි එක්ක නැගිටිනවා නැත්නම් පය දිගාරින්න යනවා කියලා හිතමු එතකොට කොයි වෙලාවක හරි මේ වේදනාවේ උග්‍ර බව නිසා අපි පෙරදිලා හොඳයි මම කකුල දිගාරිනවා කියලා හිතෙන් වේදනාව අතහැරියට පස්සේ අර වේදනාවත් එක්ක ටික වෙලාවක් ඉන්නවා. ඒක මා අමතර දෙල්ලමක් එකේ තියෙන. ඒ වගේ දැන් වෙහෙස විලායත සතියෙන් දැන් විනාඩි 55 ඉඳලා ඔරලෝසෝ බලබල විනාඩියෙන් විනාඩියට බලබල බලබල භාවනා කරන වෙලාවක් එනවා. ඒකට gediye ගැහුවට පස්සේ අර ටෙන්ෂන් එක යනවා තව විනාඩි 5ක් ඉන්න පුළුවන්. අර හිතෙන් අර grip එක අතහැරිලා අර අර තිබුණ මේක අතහැරලා තියෙන්නේ. ඊට පස්සේ විනාඩියක් ඉන්න පුළුවන්. ඒක ඒක මේ හිතවල ස්වභාවය තියෙන. ඔය හිරගෙදර ඉන්නකොට මිනිස්සු හරීම මේ ගෙදර යන්නේ ටිකට් කැපුවට පස්සේ යන්නේ. ස්පිතාල වලත් මේ. තමන්සුන් ස්පිතාල යනවා කියලා කියන්නේ මම කාලකන්නිකමට යන්න වෙනවා ලෙඩ වෙලා. හුඟ දෙනෙක් ඉන්නවා ටිකට් කැපුවට ගෙදර යන්නේ ඔය හැංගරන්. දැන් හිතින් මේ වේදනාව අතහැරියට පස්සේ අර ඉතුරු වෙච්ච අර මේ වේදනාවක් නැති හිස්තන පමනේ කරන්නේ. අමාරුවේ විනාඩි 59 ඉඳලා 60 ගෙඩිය ගැහුවට පස්සේ අර තිබුණ නැගිටින්න ඕනකම නැහැ. මම දන්නේ ඒකද මේ කියන්නේ කියලා. ඒක වෙන්නේ නැති අන්තිමට කියනවා සක්මණේද මේ දැකියක් එන හිත දිකින් දිටම පාලකෙන් තොරව දුවන්නේද? දෙනකන් එළ එපයි. එපා කියපු ගමන් ගන්න. ඒක හරි පුදුම මේ මේ මොකක්ද කියන්නේ මේ හෙට්ටුවක් උරුට්ටුවක් තියෙන මේ. ඉතින් ඒ නිසා මේ ඥානන්ත සාංශ මේකට මම දැකයි පත්‍රිකාවකුත් කියලා තියෙනවා. දැන් අපි මේ මරණ මොහොතේදී මාර ඇවිල්ලා මේටි ගන්නවනේ. ඇහත් මගේ කනත් මගේ නාසත් මගේ දිවත් මගේ ශරීරත් මගේ කියලා අපි ඉතින් අපි පුළුවන් තරම් අදිනවල්ලා. ඉතින් එතන එන්න යුද්ධෙ වැටෙන්නේ වැටෙන්නේ පරිදි. ඒ කියන්නේ මාරය දිනනවා හැමදාම කඹ ඇදිනවා. ඥානදසාර කියන උද්දේට බරාල්වල අතාරින්න කියලා මාරයා පස යනගෙන වැටි. උද්දේටම දීගෙන ඉන්න වෙලාවක පාරට අතාරලා බෑ. මේ සිල්ලම තමයි ඔය භාවනා කරනකොට ටිකෙන් ටිකෙන් පුරුදු කරන්නේ මාගේ ඇවිල්ලා ඊළඟට ඉස්සරලම මරණය පොඩ පොඩ අතන. තද බල බයක් ඇති වෙනවා. තද බල එපා වීමක්, කම්මැලිකමක් එනවා. ඒ විලාදේ කියනවා මේ අපේ ලොකු සාන්තියකට කියන්නේ ඉඳ ගන්නකොටම මේ කයයි ජීවිතය දෙක බුදුන්ට පූජා කරලා පටන් ගන්නවා. කාය ජීවිත නිර්පේක්ෂව යන්න මායාවි ලෙයිලු කියන්නේ ලොක්කත් එක්ක කතා කරගන්න මම දීලා තියෙනවා. මේකේ <laughs> මරණයට එන්නේ ඉස්සලා මේක ඇවිල්ලා අදින අදිනකට පොඩ්ඩක් උරුට්ටු කරන්න. උරුට්ටු කරලා පහදින බාධක පාරට තාරින්න ඕනේ. ඒක කඹ අදිනක බෙල්වල අවුරුදු කාලේ කඹයි ඒක කොල්ලෝ කට්ටිය ඕකටම ලෑස්තිලා ඉන්නවා. දිනන්න ඕනේ නෑ. උන් ගිහිල්ලා කරන්නේ තරගෙ ඉදිරියට. හොඳටම දිනනත කට්ටියට ඇවිල්ලා ෆුල් ෆයිට් එකක් දෙනවා. තීල වල දැන් ඒගොල්ලෝ ඇදීගෙන එනකොට කට්ටිය කොට හා කියලා අතක්. මම දැකලා තියෙනවා මේ ක්‍රවුඩ් එකහ වැටලා හුස්ම ගන්න බැරුව වැටිලා ආටිෆිෂල් රෙස්පිරේෂන් කරන්න වෙනවා. ඒ තරම්ම අර වේගෙන් අදිනකොට අතාරිනවා කිව්වට පස්සේ වෙන දඬුවමක් දෙන්න ඕනේ. මාරත් එක්කත් ඔය ඔය සෙල්ලම කරන්න පුළුවන් ඇවිල්ලා අදින වෙලාවේදී කණින් කියලා දීලා දාන්න පුළුවන් නම් අවසරයි අර උත්තරේ අදට ගැලපුණාද? මාගේ අර උත්තරේ දෙන්නේ අදට ගැලපුණාද? මොකද උත්තරේ කියන්නේ? ඉඳගෙන පරියන්කට යනකොට කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨ වේදි කියලා මේක අටුවාචාර්ය වංශ සඳහන් කරන්නේ ප්‍රතිනකොටම පරියන්කට යනකොටම කිවිසත්නේ සමා කරගෙන සීලාර්ජ ආවර්ජනය කරලා මගේ ජීවිතයත් කායත් බුදුන් පූජා වේවා කියලා දෙනවා. දීලා ඉන්න වෙලාවේ දැන් මේක හොඳටම පුපුරවා. දැනගෙන දරා ගන්න. ඒකෝට අපිට එන්නේ මොකද? මේක මෙහෙම තියන හිටියොත් කරවේ. අංශභාගය. මැරේ. කියලා අපේ හිත මුතු විදිහට මේක ලොකු කරලා ගන්නවා. මේ වීඩියෝ කෑ කියනවා දැන් දීලනේ ගෙඩිය පිටින් පටන් ගත්තේ. අංශභාගය වුණා මොකෝ. භාගය නෙමෙයි දීලා තියෙන්නේ. අnder. කියලා ඒ වෙලාවේ අර එන තර්කෙට බොල් තර්කයක් නගන්නත් පුළුවන්. ඒක මම කියන්නේ භාවනා ටෙක්නික් එකක් කියලා. මොකද අපේ හිතත් අපිට මේ මල්ලෙන් ගහන එකනේ කරන්නේ. අපි කරවට්ටන එකනේ කරන්නේ. පොඩි දෙයක් අරගෙන යා ලොක් කරලා පෙන්නන. ඒකට අපිටත් තියෙන උදාහරණ දීපු උපකරණයක්. මේක බුදුන් දීලා තියෙන කොර වෙනවා වංශභාග වෙනවනේ මරණක් පමණයි. මම මේක දීලා තියෙන කිව්වා අපිටත් පුළුවන් හෙට්ටු කරන්නේ නැත්නම් අර හැම වෙලාවෙම මෙයාගේ වංචනික ධර්ම වගේ නැත්නම් මේ ෂටමායාවි ගතියක් වැඩ කරනවා අපි හිතන්නේ අපිට පක්ෂව වැඩ කරන්නේ කියලා. පක්ෂව මේක වැඩ කරන සක්කාය දිට්ඨිය. ඒක වැඩ කරන්නේ තණ්හාවට. ඒක වැඩ කරන්නේ මානෙට. ඒකට අපි ළඟ තියෙන මේ සෙල්ලමට විසි කරන්න ඕන. අර ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා යනුවෙන් දක්වා තිබේ. නිවන් කරා යන යෝගාවචරය මේ අංග එකින් එකට දියුණු වීමක්ද ඇතිවන්නේ නැතෝ තුන එකවර ක්‍රමයෙන් ගොඩනැගීමද මේක සාමාන්‍යයෙන් කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වා අපි එක එක කොටසක් එක එක වෙලාවට විශේෂණය කර කර ඉගෙන ගන්න. සීලය කියන්නේ මේකයි, සතිය කියන්නේ මේකයි, සමාධිය කියන්නේ මේකයි කියලා. ඒ අටම එක චිත්තක්ෂණයේදී පෙළ ගැහෙන වෙලාව තමයි මාර්ග චිත්තය. මම වෙන්වෙන් වශයෙන් පුරුදු පුහුණු කරපු දේවල් එක චිත්තක්ෂණයක ඔක්කොම එකවර පහර වෙනකොට ඒක මාර්ග චිත්තයක් කියලා කියනවා. ඒක ලෞකික මාර්ගය ලෝකෝත්තර මාර්ගයට හැරෙන තැන. ආරස්ඨංග මාර්ගයට මධ්‍ය ප්‍රතිපදාවයි නම් කරන්නේ කොමක් නිසාද? එයි අංගවල ඇති මධ්‍යම ගතිය කුමක්ද? සාමාන්‍යයෙන් හතරවෙනි සත්‍යයට පෙන්ලා දීලා තියෙන්නේ අරිය වට්ටංගිකෝ මග්ගෝ ඒකට මාර්ග සත්‍ය කියලා කියලා තියෙන්නේ. එතකොට මේ ආරස්ඨංග මාර්ගයේ තියෙන අංග එක එකක් අරන් බලනකොට ඒ කාමසුකල්ලි කාණ යෝගයේ සම අත්තිකිල මතාන යෝගයේ කියන ඒ අන්ත දෙකටපත් නොකර මැදක් නතර නොවි ඉදිරියට යන ගමන් මැදටත් නොඇලී ඉන්න එක ඒක තමයි ඒකේ තියෙන ශ්‍රේෂ්ඨම ගතිය අන්ත දෙක අතර යන සඳහා මැද අල්ලා ගන්නවා මැද අල්ලගෙන මැද නතර වෙන එක පෙරලෙන්න ගන්නවා පෙරලෙන්න නැල ඒ පෙරලීමත් අල්ලා ගන්න නැතුව ඉන්නවා ඒක නිසා මේ හරීම අමාරු එක විස්තර කරන්න නමුත් ඒක ਸਰවඥාන්සේ මතක් කරන්නේ ඉදන් නිසා ඉදන් පජහත කියන මූල ධර්මෙට මේ නිසා මේ අතහරින්න කියන. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ නාමයෙන් අන්ත දෙක අතර. ඒකල මධ්‍යම ප්‍රතිපදාවේ ගොරෝසු දේ සියුම් දේ මාර්ගෙන් ප්‍රතිස්ථාපන. සියුම් දේ අතිසූක්ෂම දේ මාර්ගෙන් ප්‍රතික්ෂේප කර කර ප්‍රතික්ෂේප කර කර කර කර කර කර මේ ද්‍රව්‍යයක් ශක්තියක් බාරපත් කරනවා. ඇති දෙයක් නැති දෙයක් බාරපත් කරනවා. ආස්තිකත්වේ නාස්තිකත්වයට බාරපත් කරනවා. ඉතින් ඒ අන්තිම කෙලවරට යනකොට ඒක වචනින් විස්තර කරන්න බෑ. අන්තිම කෙලවරට යනකොට sannivedana කරන්න බෑ අත්දකින්න පුළුවන්. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව ගන්නෙ අන්ත දෙක අතහැරීමට වාංගු කිරීම සඳහායි ගන්න. ඉතින් මේ නිසා ඇත්තට මධ්‍යම ප්‍රතිපදාව ගත්තොත් මධ්‍යම ප්‍රතිපදාවේ කිසියම් ආගමික ලක්ෂණ මොකක්වත් නැහැ. තියෙන දාර්ශනික සහ ධර්ම ලක්ෂණ ටිකක් පමණයි. බුද්ධඝම් කියන්නේ මොකක්වත් කියන්නේ විමසකාවේ ඩබ්ලිව්ස් කන්නවන්ට ඒක තේරිලා තියෙනවා. බුද්ධ ධර්මයේ කරන කිසිම පිනක් පවක් කතාවක් ඒ මොනම දෙයක්වත් මධ්‍ය ප්‍රතිපදාව නැහැ. සම්මාදිට්ඨි සම්මාදක්කප්ප කියලා මේ දාර්ශනික පැත්තෙන් බලන චෛත්‍යික ධර්ම ටිකක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඒකට යන්න ගොඩාක් උච්චාවචකම් අන්ත අතහරින්න ඕනේ මේ මේකටම මධ්‍ය ප්‍රතිපදාවටම කියන්න පුළුවන් පටිච්චසමුප්පාද කියලා. මධ්‍ය ප්‍රතිපදාවටම කියන්න පුළුවන් අන්ත දෙක අතරින් කියලා. මධ්‍ය ප්‍රතිපදාවන කියන්න පුළුවන් මාර්ග සත්‍ය කියලා. මේ එනිසා ඒකේ තියෙනවා එක එකනා විස්තර අත්දකින්න පැතිකඩවල වෙනස්කම් දෙකක් තමයි මේ අංග අටකින් උත් මාර්ගයේ වගේම මැද මාර්ග කියලා කියන්නේ. අපි වෙනාට පටන් ගන්නකොට ප්‍රමාවිචේ සමයේ ඉවර කරන්න ඕනේ. ගරුතර ස්වාමීන් වහන්සේ පෙර දින සූත්‍රයේ සඳහන් කළ පරිදි ධර්මය හා සද්ධර්මය අතර ඇති වෙනස නැවත කියාගෙන මෙන් ඊටා යටහත් ඉල්ලමි. සත් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ඇති ඇති කියන සත්‍යය සත් පදාර්ථ කියන අසත් සත් කියන එක තමයි එදා තිබිලා තියෙන්නේ අසත් කියන නාස්තික පදාර්ථේ සත් කියන්නේ ඇත්ත අපි දැන් මේ මේ බෝධිනාචාරි සත්‍යයි කියලා කියන්නේ බෝධි පූජාවක් කියනොත් හරි සත්තයි. සත්තයි කියොත් ප්‍රතිබල සත්‍යයි. ප්‍රතිබල අද්දුටුව ප්‍රත්‍යක්ෂයි. ඒක නිසා සද්ධර්මයේ තියෙන්නේ අල්ලලා බලන්න පුළුවන් තරම් ඒව බලව කියලා කියන්න පුළුවන් තරම් ප්‍රතිබල දෙන ගතිය. පස්සේ දෙන කතාවක් නෑ සද්ධර්ම. සද්ධර්මයේ කරන කරන දන් ප්‍රතිඵල තියෙනවා. ආගමේ තියෙන්නේ මේ ආත්මෙකින් කෙරුවොත් ලබන ආත්මේ කාලපරපදයක් තියෙනවා. සද්ධර්මේ කාලපරපද නෑ කාලිකයි. ඒහිපස්සිකයි එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන්. ඕපන් එකයි මේකේ පටන් ගන්න එකින් එකට එකින් එකට මේ තල්ලු කරගෙන යනවා. ප්‍රඥාවන්තයට අදහන්න පුළුවන්. නිසා ධර්මය කියන එක කාලයට සහ දේශයට අහු වෙනවා. සද්ධර්මයේ කාලය සහ දේශයේ විනිර්මුක්තව යන එකක්. ඒක මේ අත්දැකීමෙන් කියනකොට නම් හොඳටම තේරෙනවා සුත්තමේ ඥානයේ ධර්මයේ කියලා කියනවනම් ප්‍රත්‍යක්ෂය සද්ධර්මයේ වගේ කියලා කියනවා. පරියංක ආනාපානයට පෙරහුරුවක් වශයෙන් සක්මන් භාවනාවේදී මඳක් වචනයක් තියෙන පේන්නේ නැහැ මඳක් සී ආස්වාසයට ප්‍රස්වාසය මෙනෙහි කිරීම වඩා යෝග්‍යද මේදී කයේ රූපය සතියෙන් ගිලී යෑම අනිවාර්යෙන් සිටියේ මේ යෝග්‍යද නැද්ද පේන විදිහට ආනාපාන කරන සක්මන් කරන වෙලාවේදී පරියන්කට යන්නේ ඉස්සර ටික වේලා සක්මනේදීම ආනාපාන කරන එක එකක් මේකේ කියවෙන්නේ. පරියන්ක ආනාපානයේ පෙරවරු අකසෙන් සක්මන් කිරීමේදී වේදී මඳක් සිසින්නාක් වගේ කියලා ලියවිලා තියෙන මොකද්ද වචන තේරෙන්නේ. සී. තයන්නවුත් නෙවෙයි සියන්න සියන්න වගේ වෙන්නේ. මඳක් සිසින්නාක්ෂේ වගේ ලියවෙන්නේ ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කිරීම වඩා යෝග්‍යද මෙසේ මෙහිදී කයේ රූපේ සතියෙන් ගිලී යෑම අනිවාර්යෙන් සිද්ධ වේ මේ යෝග්‍යද නැද්ද මේ අදහස් වෙන්නේ ආන පරියන්කේ කරන සක්මනේ කරන ආනාපානය කිරීම නම් ලේසි උත්තරයක් තියෙන්නේ කෙරෙනවා නම් ඒකට ඉඩ දෙන්න කරන්න නම් යන්නේ එච්චරයි කියන්නේ සක්මන් කරනවා හුස්ම වැටෙන්න පටන් ගත්තර කමක් නැහැ හැබැයි හොයාගෙන යන්න ඕ අඳුන්වා දීම කරන්න ගියොත් ඥාන නුවන්ට හුරු නැහැ කියන එක කියන්නේ පරයන්ක ආනාපානයේදී මේ පරයන්ක පරයන්ක ආනාපානයේ හුස්ම රැල්ලේ සමතය සමග සිටිවිලි කුසල අකුසල සිටිවිලි ධාරා වැළන කටි ගලයි මේ අනුසය කෙලෙත් ඒවා සතියෙන් යටපත් කිරීම පමණක් එම අවස්ථාවේ උචිතද සමුච්ඡේද වශයෙන් මුලින් උපුටා දැරීමට කල හැකි සමාධිය ජීවුණුව වැඩුණාට පසුවද සමාධිය වඩා ගැනීමට මේ බාධා නොවේද මේකෙදි කියන්නේ තියෙන ආනාපානිය යම් කිසි විදිහකට මූණට මූණ දාලා ගත්තට පස්සේ යෝගාවචරයට හිතවිලි වල වැඩිවීමක් වගේ පේන්න පටන් ගන්නවා සමහරවිට. ඒක ස්වභාවිකයි. ඒ මොකද හේතුව ආනාපානෙත් එක්ක සතිය එකලස් වෙනකොට හිතේ ප්‍රනීත භාවය වැඩි වෙනවා. ඒකට ඒ ශබ්ද වේදනා හිතවිලි වෙනදාට වඩා හොඳට කැපිලා පේන්න පටන් ගන්නවා. නමුත් වැඩිවීමක් නෙමෙයි වෙන්නේ ඒක වනමුකේ පෑදුවාට පස්සේ වනමුකේ දැවිලි දැවිලි ගතිය වැඩි. තුවාලේ හේතුවාට පස්සේ බෙහෙත් දාන්න ඉද්දෙන ගතිය වැඩි නිසා හුලංගදුනක් විද. ඒ වගේ හිත එකලස් වුණාට පස්සේ හිතවිලි වැඩි වෙනවා වගේ පේනවා. ඉතින් මේ වෙලාවේදී මේ ක්‍රම දෙකක් කියනවා. සතියෙන් යටපත් කරනවා සහ සමාධිය මුලින් මුලිනුපට දානවා කියලා. මෙතෙන් සතියෙන් යටපත් කරනවාට ඒක වෙන විදිහකට කියනවනම් මේ මතුවෙන හිතුලින් ප්‍රධාන රාගයක් හෝ ද්වේෂයක් හෝ ඉන්නේ නැත්නම් ගණන් නොගෙන යෑම තමයි කරන්නේ. ඉතින් එනවා කියලා ගණන් ගන්න එපා. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් ඒ පිටිපස්සෙන් තිබිච්චාවේ තමයි යන්නේ. දැන් සෙනග ගොඩක් ඉන්න පාරක Tamanne යන්නම පාරේ ඉඳලා නැති වුණාට සෙනගේ මේ ගියාට යන්න පුළුවන් ටික අනේකයි තියෙන්නේ මිනිසුත් එක්ක හැප්පෙන්නේ නැතුව. අහන්න යන්නත් එපා එයි මගේ පාර හරක් හරස් කපන්නේ කියලා. මොකද ඒගොල්ලන්ටත් පාරේ අයිතිය තියෙනවා. යන්න පුළුවන් හරිය යන්න ගත්තාම ආනපනෙත් එක්ක යන්න පුළුවන් දක්ෂයක් කෙනා. ඒ දක්ෂකම හිතවිලි නැති තැන කානපාන සතනට බලනට වැඩිය හොඳ සමාධියක් තියෙනවා. හොඳ සතියක් තියෙනවා. නිසා එතනයි අභ්‍යාසය. ඊට පස්සේ ඒ මට්ටමේදී හිතවිලි තිබුණත් දුරස්ත භාවයෙන් තිබිලා ආනාපාන සතිය ගත්තොත් ඒක වඩා හොඳ සමාධියක් ඇති කරනවා. සමාධියේදී නිකන් හිතවිලි රජ කෙනෙක් කෙනකොට වැසියන් අයින් කරනවා වගේ ස්කොට් එකක් දෙනකොට අයින් වෙන්න පටන් ගන්නවා. එතකොට සත්‍ය සමාධිය දියුණු වෙනවා. කරු ස්වාමීන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ ධම්මා අනාත්ත මේ සංඛාරයන් වචනෙට සියලු සංස්කාරයම අයිති වෙනවාද? නැත්තම් Tamanගෙන් ඇති වෙන සංස්කාර විතරද මේට ආරක් වෙන්නේ. හොඳයි ප්‍රශ්නේ. නමුත් පාවිච්චි කරලා තියෙන වචන නිසා මේ ප්‍රශ්න ටිකක් ව්‍යාකූල ගතියක් තියෙනවා. සංඛාර කියලා කියන්නේ සකස් කරන ලද දකින්න රූපේ නෙවෙයි දකින්න රූපෙට පහළ වෙච්ච මනාපමනාප දෙක විතර සංස්කාර වෙනවා. දකින්න රූපේ අදාළ නෑ අපිට. නිසා සියල්ල කියන එකෙන් අදහස් කරනවා ඇත්තේ මෙතන දකින්න රූපේ සහ හිතෙන් ඇති වෙන මනාපමනාප කියන දෙකම නම් සංස්කාර කියන්නේ හිතේ ඇති වෙන මනාපමනාප විතරයි. රූප අදාළ නෑ ඒවා ඒවා සංස්කාර ඒවා රාමන්නේ ධාතු කොටස්. ඒ නිසා Tamangen ඇති වෙන සංකාර විතරද මේට අයිතිවන්නේ කියන එකටයි හරි ලකුණු දාන්න. ඒ ටිකයි අනිත්‍යය. ඒ ටිකයි දුක පිණිස පිටන්නේ බලන රූපේ නෙවෙයි. බලන රූපේ තමයි ඇති කරන ප්‍රතික්‍රියාව තමයි දුක් වෙන්නේ. දුකක් ඇති කරන්නේ ඒක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. අනික් ආදී ලෝකේ තියෙන අනිත් මහසිසාරෝ සඳහන් කරලා තියෙනවා ලෝකේ අතීතාක් රූප ධර්ම දුක්ඛ සත්‍ය නෙවෙයි කියලා. ගොදුරු වෙච්ච ටික විතරයි දුක්ඛ සත්‍ය වෙන්නේ. ගොදුරු එකට එච්ච එකට තමන් ඇති කරපු මනාපමනාප ටික විතරයි අපිට දුක දෙන්නේ. ඒකටයි සංස්කාරය. සබ්බේ ධම්මා කියනකොට ඔක්කොම ගොතුෙච්ච රූපෙත් ආත්මයක් නැහැ. Taman ඇතිකරන මනපමනාප දෙකේ තාත්මක් නැහැ. එතකොට ධම්ම මේක මේක විස්තර කරන වෙත්තුන් මහත්තයාගේ පොතේ ambiguity of the truth කියලා පොතක් STG වෙත්තුමනේ කවුද මේ වෙත්තුමගේ බාප්පා. ඒ පොතේ මේක මේ ගාත තුන වෙනම අරන් කතා කරනවා මේක සෑහෙන මෙන්න මේ තැනට ගෙනියනවා. මේ සංස්කාර කියලා කියන්නේ අපි වවුදේට. අපි ඒක ෆැබ්‍රිකේෂන් කියලා කියනවා. mental formation කියලා කියනවා. එහෙම නැත්නම් මේ සකස් කරන ලද ප්‍රතිසංස්කරණ කරන ලද වචන දෙක තුනක් කො ඥාන සංසි දාලා තිබුණා අර ඇඳීම් සකස් කිරීම. ඒ ටික තමයි සංස්කාරනේ ලෝකේ තියෙන තන් දේවල් නෙමෙයි. විකාල භෝජන වේරමණී සඳ ශික්ෂාපදයේ දවල් 12න් පසු වළඳන්න බැරි ගිලම්පස තියර වර්ග මොනවාද? මේ සැරබීම වර්ග? කොයි වෙලාවටත් බෑ. මේකෙදි කියන්න තියෙන්නේ මේ අෂ්ඨපාන කියලා තමයි අපි දියර වර්ග සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා අහන්න පුළුවන් හැන්දෑවේ වළඳන්න දියර වශයෙන්වත් ගන්න බැරි පළතුරු මොනවද කියලා නම් අහතයි. දියර වර්ග කිව්වම මාතුකා ටිකක් සැර වැඩි. ඒ නිසා ගිලම්පසට වැටෙන්නේ ගෙඩි જાති මැඩලා ගත්ත જાති මේ අත මිටි මොලවුවට තරම් පොඩි වැඩි ලොකු ගෙඩි ගන්න එපයි කියලා තියෙනවා ඊට වැඩි අඩු ගෙඩි තමයි ගන්න කියන්නේ. උපමාවක් අසගෙන අඹ ගෙඩිය තමයි මැදහ. අඹේට වැඩි ලොකු අන්නාසි, වැල, පත්තක්ක, කුහුල් ලොකු ගෙඩි විශාල පළතුරු වශයෙන් ගන්නවා පළතුරු මේ වලට ගන්නෑ. ඊළඟට අඹේට වැඩි පොඩි දේවල් තියෙනවා. ඒව මිරිකලා හැබැයි පල්ප් එක ගන්න බෑ. ඒකේ පෙරලා ගන්න ඕනේ. පැහැවන්න බෑ. සාමාන්‍ය විදිහෙන් ගන්න. පැහැවලා ගන්න දේවල් වලට කියන කෂාය જાති කියලා. ඒක ගන්න ඉතින් මොකක් හරි අදාල් ලෙඩක් තියෙන නිසා ඒකත් ගිලම්පසක් තමයි. නමුත් මේ රෝගයක් වාපිච්චෙම ප්‍රශ්නෙකට මේ ගන්නේ මට කියන අෂ්ටපාන. ඒක නිසා අඹගෙඩිය තමයි පෙන්වන්නේ මේ දර්ශය ගෙඩියට අඹගෙඩියට පොඩි ගෙඩි මැදලා ඉලි කළ ගන්නවා කැපයි. ඊට වැඩිය ලොකු ගෙඩි තම්බිලි සාමාන්‍ය හවස්ව ගන්න. ඊට වශයෙන් කිරි යෝගේ මේ පෝෂ්‍ය පදාර්ථ කියනවා ගන්නෙත් නෑ. ටොනික් කියන වචනේ තමයි ඉංග්‍රීසියෙන් දාන්නේ. ටොනික්ස් නැත්නම් නියුට්‍රිෂනල් ෆුඩ්ස් ඇටේනේ. ටොනික් වල නියුට්‍රිෂන් නැතුව නේ නැත්නම් ප්‍රෝටීන් ඒවා නෑ මේකේ තියෙනවා නම් තියෙන්නේ sugar, carbohydrate වගේ වගේ. carbohydrate, sugar කියනට අහු වෙනවා. ඒ වගේ මේ මේද ගන්න පුළුවන් ප්‍රෝටීන් වැටෙන්න බෑ. මාමයිට් ගන්න උගක් වෙලා. ඒ වුණාට මේ මොකද ඒක තියෙන්නේ මේ එළවලු තෙල් විතරනේ. ඒක අර ගන්නවා. උගාත්ම ට්‍රිකි එක තමයි චීස්. කිරි දී කිරි ගන්නෑ වෙඬරු බටර් ගන්න. මේ මේ දී මේ ගිතෙල් බටර් ගන්න. චීස් තියෙන්නේ මැද මැද. දී කිරි කිරි පන්නලා කිරි දී කිරි පන්නලා චීස් යන චීස් වලින් තමයි බටර් සහ ගිතෙල්. බටර් ගිතෙල් කැපයි චීස් කිරි දී කිරි අට්ටයි. නිසා සමහරු චීස් වළඳනවා. ඉස්සර ලොකු ස්වාමීන් වහන්සේත් කරලා තියෙනවා. ඊපස්සේ සම්මුති කරගෙන තියෙන එක නොගන්න සම්මුතියක් තියෙනවා. දැන් සමහර ස්වාමීන් වහන්සේලා මේ ඒක මේ සම්මත කරගෙන පාවිච්චි කරනවා. ඒක කියන්නේ අවශ්‍යට ආහාර කුට්ටිය කරනවා. ආහාර කුට්ටිය කරන්න පටන් අරගත්තාම ලේ ඔක්කොම ආයෙ බඩට බලනවා. ඔලුවට සපේන ලේ ප්‍රමාණය ආපහු පාරට ගන්න බල්ලට. හැබැයි ඇසිඩිටි ગැස්ට්‍රයිටිස් තියෙනකොට ඒක තමයි කෙරෙන්න ඕන. මොකද නැත්නම් අර ගැස්ට්‍රයිටිස් වලට ඇවිල්ලා ඇසිඩ් එක තියෙනකොට ඔළුවට ගැහුවොත් මේ මනුස්සයාට ඔළුව හොඳටම තෝන්තු. එතකොට මේකට මොනවද දාපුවාම එතකොට ගිතෙල් බටර් දාන්න කියනවා. අකුරු දාන්න කියලා කියනවා. මේ උප්පැණි දාන්න කියලා. චතුමත්‍ර කියන්නේ රහතක. එතකොට ආය අවධානය බඩට යනවා. එතකොට අර ඔළුවේ තියෙන තෝන්තු ගත නැති කරන ඒක ගිලනක්. ගිලන් පසක් වශයෙන් නැත්නම් ලෙඩ වෙච්ච වෙලාවට තමයි ඒක ගන්න කියලා. නෑ. පොලේ කියන්නේ කීර වශයෙන් ගන්නෑ හවසට. ඒ කියන්නේ සාමාන්‍ය පපෝල් ගෙඩි තියෙන පුළුවන් පොඩි එකට එන්න පපෝල් ගෙඩි සාමාන්‍ය ඒකක් තියාගන්න උනා එක්ස්කියුස් එකට උනා. අර සිංගල් පපෝල් කියලා දක්ලා තියෙනවා විකාශ ජාතිය සිංගල් පපෝල් කියලා. ඒකේ පොඩි ගෙඩිය ලොකු ගෙඩිය එකට හැදේ. ඔව් මේ මේකට ගන්නවා ගිතෙල් ගිතෙල් සතුමදුර හදනකොට පැණි නෙවෙයි ගන්න. මේ පැණි, උප් පැණි ඒක තමයි අරගන්න. ඒත් නෑ. ඒක මුතර පැලන් වතුරේ දාපුවම පස්සේ පිපෙනවා ඊට පස්සේ මිදිකලා ගන්න. ඒක ඒක ගැටෙන්නේ බෙහෙත් වලට. ඒක ගැටෙන්නේ පූල් දෝසි, ඉඟුරු දෝසි, ඒක ගැටෙන්නේ බෙහෙත් වලට වැටෙන. ගිලම්පස කියලා කිව්වට ඇතරම ගිලම් කියන වචනේ කියනවා තමයි. ඒක වැටෙන්නේ මේ ඕනම වෙලාවක අරලු, ඉඟුරු, පුහුල් ඒ වගේ මොනවා කන්නනික අවතුර වගේ තියෙන ඒක සීනි කලවම් කරලා ගන්නවා තියෙනවා. ඒකට කියන අතරම මේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් බලනකොට ටික ටික විලල් විලල් වෙනවා එක එක තැන ලෙඩවල හැටියට බලනවා. පොදුවේ සාමාන්‍ය සංඝයාට ගන්න ගිලම්පස ගත්තාම අෂ්ටපාන කියන වචනේ තමයි සාමාන්‍ය සම්මතයට ගන්න. මනාපමනාප පංචේන්ද්‍රයන් ගැන පමණක් නොව සිටේ ඇති වෙන යම් මානසික සිටිවිලකටද අනුගත විය හැකේ. එවැනි මානාප අමනාප අඩු කර ගැනීමට කටයුතු කළ හැකි කෙසේද? මේක ඇත්තට මම එදත් මම අවධානයෙන් මතක් කරා මේ මනාපමනාප නැති කරන්න බෑ. ඒක එතකොට ප්‍රඥාව සීජිනස ගැනීමක් වෙනවා. අපිට කරගන්න ඕන වෙලා තියෙන්නේ මනාපමනාප දෙක එනකොට දැනගන්න එක විතරයි. ඒක දැනගන්න ඕනේ මේක පිටි ඇතුලෙන් පිටතට දාන දේ. ඒක තමයි ප්‍රශ්නේ. පිටින් ඇතුළට එන එකට චෝදනා කරන්න බෑ. ඇතුළෙන් පිටට එන එක කවදා හරි දැකන්න. ඒක නිසා මනාපමනාප දෙක පිළිබඳ අවබෝධයක් යම් කිසි කෙනෙකුට ඇති වුණොත් එයා හරියට පරිස්සම් වෙයි තව කෙනෙකුට උපදෙස් දෙන්න පිළිබඳ. උපදෙස් ගන්න අයිතියක් නෑ මට. මටත් එනේන දෙයට මනාපමනාප පහළ වෙනවා නම් එහෙම පහළ වෙන තව කෙනෙකුට ඉදරන් සංවර කරගන්න කියලා කියන්නේ මට මොකද්ද තියෙනවා කියන්නේ. ඒ නිසා හරිය පරිසම් උපදෙස් දෙයි. හදාපදා ගනි. ඒ නිසා අනුන් කරන වැරද්දක් ඊට පස්සේ Tamange මල්ලේ දාගන්න එකක් නෑ. මොකද කරන්නේ ඉතින් මේක අමාරු දෙයක්. මටත් අමාරු නෑ. එනිසා මනුස්ස මනසකට වැරදි කරන්න ලොකුම සිම්පති එකක් නැත්නම් අවබෝධයක් ඇති වෙනවා. හිතෙන් පහළ වෙන දේට හිතට පිටින් ඇවිල්ලා වදින දේ පිළිබඳව හරියට දෙක බෙදා ගන්න. ඒක හරි අමාරුයි. මෙවැනි මනාපමනාපකම් සම්පූර්ණ නැතුවන්නේ කුමන තලයකට સમાප්ත වෙන්නද මරිච්චාම ෂුවර් එකටම නැතිව. එහෙනම් කුමන මාර්ගඵලයේද? ඔකට ඕන වෙන නමක් දාගත හැකි. හැබැයි මෙහෙම කියේකේ ඒතන මාර්ගඵල තමයි මේ සෞපදිශේෂ නිර්වාණ. බරපතල වචනයක් ඕන සෞපදිශේෂ නිර්වාණයෙන් පස්සේ එන්නෙම නැහැ. ඉතින් මේ කට්ටියට කිව්වොත් මේ භාවනා කරන්නේ සෞපදිශේෂ නිර්වාණය ලබන්න කියලා එන එකක් නෑ පළාතට. මොකද බුදුහාමුදුරුවෝ සෞපදිශේෂ නිර්වාණය ගන්න කියලා තණ්ඩනවා අපේ බෞද්ධ. පිරුණා මංචකෙට ගිහිලා අර පරණ පුරුද්දාට අඬනවා අනේ බුදුහාමුදුරු මැරිලා කියලා. තේන්සන් නිවන කියලා කියන්නේ මේ රෞපතිශේෂ නිර්වාණ ධාතුව කියන එක මතක් වුණොත් සෑහෙන ගණන භාවනා කරන්න එන එකක්. කටිට ඕන කරද්දී නිවන කියලා මොනවාරි රස පර පැණි රස වගේ ගිලිසෙන මොකක් හරි එකක් හිතාගෙන ඉන්නේ. ගෙදර යනකොට ගෙනියන්න පුළුවන් මේ කියලා. සම්මුතියේ සමහරලාට කියනවානේ ආස්වාදයේ පාත්‍රලා ඒක එතන ආදීනව බලන්නේ මේ අම්මේ මම මයින් ගහන ආනපන කරන්න එපා කියන්නේ. එහෙමද බලන්න කියලා මම හිතන්නේ ආස්වාද. නෑ මේකේ මේකේදී ඔය ඔය මම හිතන්නේ කතා කරන්නේ මනාපමන අපේ නැති කරන්න. මම කියන්නේ මනාපමන නැති කරන්න වෙන්නකොට දැනගන්න. දැනගන්න එකයි විප්ලවීය දැනගැනීමක්. රූපයක් දකිනකොට මට මේකට රූපේ මනාපුණා මේක අමනාපුණා කියලා දන්නවනම් ඊට පස්සේ අපිට පුළුවන් මේ දෙකෙන් එන මේ පසු ප්‍රතිඵල පිළිබඳව ඉමුනිටි එක ගන්න අවබෝධය ගන්න. උපේක්ෂාවෙන්ම නතර වෙන එක පැහැදිලිව කියලා තියෙනවා මනාපමනාව දැක්කනම් ඒකට වාල් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක වශී වෙන්නේ නැහැ. ඒකට අපි නතු වෙන්නේ නැහැ. අපි දන්න කොතනද කොක්ක වදින්නේ කියලා. මනාපි කියන්නේ කොක්ක, කමනාපි කියන්නේ කොක්ක. මම නිකමටවත් ගිහිල්ලා අනපන කරන්න එපයි කියලා එන්නේ කියන්නේ නැහැ. හුස්ම ගන්න එපා කියුවයි කියන්නේ. නා කුමන මාර්ගඵලයේදී එන සවපත්සේ නිර්වාණ ධාතු තමයි ඈ. ගෞතමී ස්වාමීන් වහන්සේ මනස හිතහ විඥානයේ අතර ඇති සම්බන්ධය සහ වෙනස උදාන සහිතව පැහැදිලි කර දෙමින් කරනවා ඊළඟට ප්‍රශ්න පත්‍රයක් මතක් වෙන්නේ මේක ඉල්ලනකොට මේ කියනවා උදාන සහිතව පැහැදිලි කර දෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 40යි දෙවෙනි ප්‍රශ්නේ 20යි ප්‍රශ්න පස්සේ අනිවාර්යයෙන් වැඩි උත්තර ඒ අර මොකක්ද මේ මට මතක නැහැ පොතේ නම අභිධර්මයේ කියන ධම්ම සංගණි. ධම්ම සංගණි අටුවාවේ මේ ඔක්කොම එකයි කියලා තියෙනවා. චිත්ත මනෝ විඥාන සමානවත්. මේක පිළිබඳව වෙනසක් ඇති කරුවා ඇත්තටම වෙනසක් ඇති කරන උත්සාහ කරා මහානන පොත් බලලා ඔය අපේ එම්පිරිකේ ඥානසීය ස්වාමීන් වහන්සේගේ පොතේ හිත සහ රහතන් වහන්සේ කියන පොත අරන් කියවන්නේ ඒකේ ඒ සංසෙප් පෙන්නලා දෙන්න හදනවා ත්‍රිපිටකයත් එක්ක බෙදලා මහායාන එකක් බලලා මන විඥාන, මනෝ විඥාන, චිත්ත මේ කොඩම විඥාන කියලා කියනවා. මන විඥාන, මනෝ විඥාන, චිත්ත චිත්ත මට්ටමින් තමයි කෙලෙස් සහිත වෙලා තියෙන්නේ. ඊට කලින් මට්ටම් තමයි මනෝ විඥාන, මන විඥාන වෙන්නේ කියලා යම් කිසි විදිය ප්‍රස්තාරයක් අන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒක මේ පොදු දැනුම සඳහා ගන්නවා නම් ඔක්කොම එකයි කියලා ගන්න. කොහොම හිත කියන තනි වචෙන්ද බද්ධ රූපේ ක්‍රියාකාරීත්වය පවතින්නේ මේන් කුමක් අරමුණු කරගෙනද පැහැදිලි කරන්නේ. ඒක ඉතින් දොස්තර මහත්තයෙක් කල්ලාගෙන බලන්න ඕනේ. ඒ හෘද රූපේ මේක තියනවද නැද්ද කියන විනිශ්චයක් නැහැ. ඒක අදාළත් නැහැ ත්‍රිපිටකයට. අටුවාචාරින් වහන්සේලා අන්තිමට ආචාර්ය මතයක් වශයෙන් විස්තර කරනවා හිත පවතින නැති අඩවතක් පමණ ලේ ඇති හෘදවත්වයේ කියන. ඒ මතය. නමුත් බටහිරේ වාද කරනවා දැන් වර්ධිවත්වත් අයින් කරන්න පුළුවන්, ලේ ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. නමුත් පෞරුෂත්ව වෙනස් වෙන්නේ නැහැ. මොලේක ඒ දෙල්ලම කරන්න බෑ. මොලේ අයින් කරුවොත් ආයෙ කවදාකවත් බට් කරන්න බෑ. ඒ නිසා මොලේ තියනවා කියලා හිතන්න පුළුවන් කියලා කියනවා. මොකද ඒකට අත තිබ්බොත් ඒ පෞරුෂත්වයට වගකීමක් වෙනවා. ඒ නිසා හෘදේවත්ව කියන එකට මේව වෛද්‍ය විද්‍යානුකූලව අභියෝග කරනවා. නමුත් ඒක අභියෝගයෙන් අර මූලික වාක්‍ය කඩනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. කර්ත ස්වාමීන් වහන්සේ ආනාපානයේ කරගෙන යෑමදී සංසුන් වූ පසු ශරීරයේ නොඑක් තැන්වල දැඩි තද වෙන බව දැනේ. ඒ වර එක වරෙන් වර එක් එක් තැන්වල මතුවේ. තැන් තැන්වල රත් වෙන සිසිල් වෙන ගතියද පැහැදිලිව දැනේ. මේ ස්ථානවලට ආනාපානෙන් හිත මුදවා බැලුවොත් ඒවා ඇති වී නැති වී යන බව පෙනේ. මේ සිටුවෙන්ට ආනාපානෙ අතර මේ වාදස බලමින් සිටියේ සිටියොත් වෙන්නේ නැති ඒ වැරදි ධාතු මනස කාර්යය. මම මෙතෙක් ඒට පුරුදු වී ඇති නිසා ඒ වැරදි සමාහට මට භාවනා පුහුණු කරන්නට අතරමං වී ඇතිදයි සිටි කරුණාවෙන් මෙය විස්තර කර දෙමින් ඉල්ල මිෂයනකට ආબોධයක් තියෙනවා මේක මේ ධාතු මනසිකාර බව දන්නවා මේ ධාතු මනසිකාරයට නිසිනින්ද යන්න දුන්නොත් ඒ ධාතු මනසිකාරය ආපු වෙලාවට නම් සාමාන්‍යයෙන් අර සීලීලාදයක් අලුත් පැටියක් දැනෙනවා හොඳට ධාතු මනසිකාර තැම්පත් වුණොත් ඒ අතරින් ආය ආනපානෙන් බලන්න එතකොට ලොකු විශ්වාසයක් එනවා ඥානපානේ තියෙද්දිමයි මේ ධාතුමන කාර්ය කියන්නේ කියලා. නමුත් ධාතුමනක ඉස්සල්ලාම එන වෙලාවේදී අර කෝල ගතියට කෝඩු ගතිය නිසා ආනාපානෙ ටිකක් හැලහැප්පෙනවා. නමුත් සැක උපදවන්න නැතුව එන ධාතුන්ට හේම මතුවෙන්න දුන්නොත් ඒක තැම්පත් වෙනකොට ආයෙත් ඇතුලින් ආනාපානෙ දකින්නකොට ආයෙත් විශ්වාසය ඇති වෙනවා හිතට. කච්ච ස්වාමීන් වහන්සේ ඉවසීම සහ උපේක්ෂාව යන වචන දෙකේ වෙනස කුමක්ද? කන්ති පරමන් තපෝති ටික්කා ශාන්තිය ඉවසීම කියලා කියනවා. උපේක්ෂාව කියලා කියන්නේ අන්ත දෙක කෙරෙහි නැත්තම් ප්‍රතිවිරුද්ධ ධර්මයන් කෙරෙහි සමසිතින් බැලීම. ඉවසීම කියලා කියන්නේ නොගැලපෙන හෝ වෙහෙසකර තත්ත්වයක් ආවට පස්සේ ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීම හොඳ සපජායක දෙයක් නොසලී සිටීමට ඉවසීම කියනවා කියන අපි සිංහලේ පාවිච්චි කරන්නේ. වඩා හොඳ තමන්ගේ ළඟා වීමක් වගේ දෙයක් දරානිනට ඉවසීම කියන එකේ නෙවෙයි කියන්නේ. ඉන්න තල තුනකම වගේ වචන පාවිච්චි නිසා උපේක්ෂාව කියන්නේ අන්ත දෙක අතර මැද මැද ප්‍රතිය ඉවසීම කියන්නේ අපහසුතාවයකදී පෙරදිල්ලකදී වැරදිල්ලකදී නොසලී සිටීම. නිවන් අවබෝධයේ නාම රූප ධර්මෝ නිරෝධ වන්නේ එක විදිහට නැත්නම් වෙන වෙනමද. ක්‍රමය එක තමයි පහළ වෙන්නේ එක තමයි නැති වෙන්නේ ඒක නිසා මේ නැතිවීම සිද්ධ වෙන්නේ ඒක විතරම තමයි එහෙනම් සියලු දෙනාටම තේරුම් ගන්න.